ඒ කියන්නේ <clears throat> භාවනා වැඩ පිළිවෙලක එව නැත්තම් වැඩෙන විදර්ශනා චිත්ත වීතියක බොහොම මුදුන්පෙත්ත එහෙම නැත්තම් මුදුන්පත් වීමක් කුළු ගැන්වීමක් දක්වන අවස්ථාව. ඊයේ දේශනයේදීත් අපි මතක් කරගත්තා මේ විදිහ මෙතෙන් දෙනකොට ඒ කියන්නේ මේ විසුද්ධි ඥානවල අවසානයේට එනකොට කරන දේවල් වලට වැඩිය කෙරෙන සිද්ධ වෙන දේවල් තමයි ගොඩක් තියෙන්නේ. නමුත් අද දේශනාව තුලත් යම් යම් අවස්ථාවල යෝගාවචරය විසින් එහිදී පිළිපැදිය යුතු ප්‍රතිපදා කොටස් කියවෙනවා. ඒ කියන්නේ තවත් කළ යුතු දේවල් සඳහන් වෙනවා. ප්‍රධාන වශයෙන් මතක් කරගන්න තියෙන්නේ මේ වෙනකොට යම් යම් හේතු නිසා ඒ පාරෙන් පිටපයින් අවස්ථාවක් තිබුණොත් නැවත ඒ පාරට ගෙනත් දැමීමට අවශ්‍ය කරන උපදෙස් මිස දැන් තියෙන ඇත්තටම අර කරගෙන ගියේ භාවනා වැඩපිළිවෙලේ නැත්තම් වැඩිගෙන ආපු ඒ විසුද්ධිවල ගැම්මට යන ගමනක් තියෙනවා. ඉතින් ඊයේත් ඒ කරපු දේශනාවේදී ඒක එච්චරම මූල ධර්මානුකූලව හෝ අත්දැකීම අනුව හරි අමාරුයි ඒක තේරුම් අරගන්න කොහොමද මේ සම්මත ලෝකයේ ඉඳගෙන ඔය પરමාර්ථ ලෝකයට අයිති වෙන සංකත ලෝකයක ඉඳගෙන අසංකත ලෝකයකට සූදානම් වෙන මේ ධර්ම කොටාස අපි තර්ක ඥාණයෙන් තේරුම් ගන්න කියලා. ඒක ඒක සඳහා ගත්ත ප්‍රයත්න නිසා තමයි ඒවා විවිධ විදියට විස්තර කරන්න ගත්ත ප්‍රයත්න නිසා තමයි මේ අටුවාවල් සහ සංග්‍රහ ග්‍රන්ථ ගොඩක් රාශියක් මතුවලා තියෙන්නේ. ඒ මහා ප්‍රඥ වූ පුන්නමන්තානි පුත්ත වැනි, මහා සාරිපුත්ත වැනි මහා ස්වාමින් වහන්සේලාට ඒ මාතෘකා දක්වපු පමණින් ඒක තේරුම් අරගන්න පුළුවන්. ඒකෙදී සඳහන් කරනවා ධර්ම අවබෝධ කරන පුද්ගලයන් අතර හතර වර්ගයක් සාමාන්‍ය ධර්මයේ සඳහන් වෙනවා උග්ඝටිතඤ්ඤ විපංචිතඤ්ඤ නෙය්‍ය පදපරම කිය. උග්ඝටිතඤ්ඤ පුද්ගලයාට මේ පටිපදා මේ විසුද්ධි හතක් තියෙනවා. මෙන්න මෙව්වයි විසුද්ධි කියලා මාත්‍රිකා කරන පමණ විතරක් ඇති කියලා කියනවා. ඉතාමත්ම ඉක්මනට ඒක අල්ලාගෙන ඒක දිගේ කටයුතු කරගෙන ප්‍රතිඵල ලබනවා. විපංචතඤ්ඤ පුද්ගලයාට මේ මාත්‍රකාවක් මෙහෙමයි මෙහෙමයි කියලා කෙටි හඳුන්වා දීමක් කළ පමණින් ඒක තේරුම් ගන්න. නෙය්‍ය පුද්ගලයා එහෙම බෑ. එයාට මාත්‍රිකා කියලා මාත්‍රිකා දක්වලා මාත්‍රිකා විස්තර කරලා ඒ මදිනම් ඒ එක එක මාත්‍රිකාවට අමතර විස්තර අවශ්‍ය කරනවා. එහෙම කරලා හරි ඒ පුද්ගලයා මේ ජීවිතය ඇතුළත සීක භූමියටපත් වෙනවා ආර්යත්වයටපත් වෙනවා. පදපරම පුද්ගලයා එහෙම කරන්නේ එයා මූලධර්ම අවබෝධය පමණයි ලබන්නේ වෙනසක් ඇති කරගන්නේ නැහැ මේ ජීවිතය තුළ. ඒක නිසා පද කියන නැත්නම් ඒ භාෂාව එහෙම නැත්නම් ඒ දැනුම පොතේ දැනුම පමණයි ලබන්නේ. ඉතින් මේ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වැනි ඇත්තෝ ඒ උග්ඝටිතඤ්ඤ විපංචිතඤ්ඤ පුද්ගල ගන්නට වැඩ. ඉතින් දැන් කාලේ මේ ලියවිලා තියෙන මේ පොත්පත් ඒ උග්ගටිතඤ්ඤ විපංචතඤ්ඤ වැනි මහා ප්‍රඥා ඇත්තන්ට දේශනා කරන ලද දේවල් විශේෂයි විස්තර කතා. ඉතියේ විස්තර කතා තව ඉස්සරහට තවත් බෙදි බෙදි යයි. ඒ නීය පුද්ගලයන්ගේ අවශ්‍යතාවයේ ඉෂ්ට කරන අදහසින්. ඒ නිසා අපි බැලුවොත් මේ ඊයේ දේශනයත් ඊට කලින් කරපු දේශනත් අනුව බැලුවොත් කමඨහනකට එහෙම නැත්නම් රූප කර්මස්ථානයකට සාපේක්ෂව කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා යෝගාවචරයා සංකතයේ ඉන්න වෙලාවේ එහෙම නැත්නම් සම්මුති ලෝකයේ ඉන්න වෙලාවේදී එයාට තියෙන්නේ සම්මුති දැනුම මේ භෞතික විද්‍යාව රසායන විද්‍යාව ජීව විද්‍යාව වගේ ඉතිහාස භූගෝලය වගේ ඒ පුද්ගලයාට ඒ දැනුමෙන්මයි පටන් අර ගන්නවා. ඒ පටන් අර ගැනීම සඳහා සරුවච්චන් වහන්සේ මේ පංචස්කන්ධය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා රූප කොටස් එක ගොන්නකට දාලා නාම කොටස් වේදනා සංඥා සංඛාර කියලා හතරකට බෙදලා දක්වලා තියෙනවා. මේක තමයි අද ගොඩක් බෞද්ධ අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. නමුත් තව මේ මොකද හේතුව ඒකට මේ රූප ධර්ම අල්ලලා බලලා කිටලා මැනලා බලලා තේරුම් ගන්න පුළුවන්. නාම ධර්ම බැරි නිසා ඒක විස්තර කරලා විස්තර කරනවා. දැන ගැනීම සඳහා. නමුත් සමහර වෙලාවල් වල සමහර ඇත්තෝ ඉන්නවා නාම ධර්ම ඉතාමත්ම දක්ෂව වැටෙනවා රූප ධර්ම තේරෙන්නේ රූප ධර්ම පිළිබඳව විස්තරේ වැටෙන්නේ නැහැ. ඒකට කුශාග්‍ර බුද්ධිමත්. නමුත් මේ මොකද්ද මේ රූප ධර්ම කියන්නේ කියන එක වටහා ගන්න බෑ. එතකොට සරුවචනාංශයේ පංචස්කන්ධ කතාව වෙනුවට ඒක විස්තර කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා. එතකොට ඒ රූප කොටාස පටවිය ආපෝ තේජෝ වායෝ කියලා හතරට කඩලා පෙන්නනවා. ඒවා එක එක වෙන් කරන අවකාශයේ පරිච්ඡේදයේ අවකාශය වශයෙන් පෙන්නලා නාමස්කන්ධය සම්පූර්ණයෙන්ම විඥානයි කියලා දක්වනවා. මේ විදිහට සරුවත්න දේශනා විස්තර වෙලා යන්නේ මේක මේ සංඛතය තුලින් අසංඛතය ගෙන හැර දැක්වීමටයි. පරමාර්ථ ධර්ම මේ ලෝකයේ පවතින ආ වූ සම්මුතිය අනුව විස්තර කර දෙන්නයි. ඒ අනුව බැලුවොත් ආනාපාන සති භාවනා කරන කෙනා ඉස්සල්ලාම රූප කර්මස්ථානකින් පටන් අර ගන්නවා. අපි මෙතන උපමාවකට ගන්නේ සුද්ධ විපස්සනාව කරන කෙනෙක්, ශුෂ්ක විපස්සනා කරන කෙනෙක්. එතකොට ඒ රූප කර්මස්ථානය පටන් අරගත්තාම ඒ පුද්ගලයා පටන් අරගන්නේ එයාට වැඩියෙන්ම වැටහෙන්නේ වායෝ ධාතුව. ඒකට වායෝ පොට්ටහබ්බ ධාතුව කියලා කියනවා. ඒ වායෝ ධාතුවෙන් කරන්නේ පුම්බනහකුලන ගති, දරණ ගති සහ සැලව සැලෙන ගති. ඒ පිම්බීමට සාපේක්ෂව විරුද්ධයි හැකුලන ගති. ඔය ප්‍රෙෂර් යන්ත්‍රවල හැම එකෙම වැඩ කරන්නේ පිම්බීම හැකිලිම අණුව තමයි ඒ යන්ත්‍ර ඔක්කොම වැඩ කරන්නේ. තව එකක් තමයි වායෝ ධාතුවේ තියෙන දෙයක් ඔසවා තබාගෙන සිටීමේ හැකියාව වායෝ ධාතුවේ තියෙනවා. ඒ වගේම යමක පිහිටලා තියෙන දෙයක් සලවා සොලවා හැරීමේ ශක්තියත් වායෝ ධාතුවේ තියෙනවා. ඉතින් මේ විදිහට අපි වායෝ ධාතුව නිසිනින්දේ ක්‍රියාත්මක වෙන්න දැල්ලා රූප බලන්න නැතුව, සද්ද අහන්න නැතුව, ගඳ බලන්න නැතුව, රස බලන්න නැතුව හුස්ම හුලං එහාට මෙහාට යන්නදල්ලා ඒක තීරුම් අරගන්න උත්සාහ කරනවා රූපයන්ගේ තියෙන වඩාත්ම ප්‍රකට වූ මේ වායෝ ධාතුව. ඉතින් මේ වායෝ ධාතුව තේරුම් ගැනීමේදී ඒක ආපෝ ධාතුවෙන් තේජෝ ධාතුවෙන් පඨවි ධාතුවෙන් වෙන්කොට හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත් සම්මුති ලෝකේ. එහෙම නැත්නම් මේ සංකතය අඳුරා ගන්න. මොකද එහෙම තමයි අපි මේ දැනුම ලෝකේ ගබඩා කරලා තියාණේ. මේකට උපමාවක් කියනවනම් දැන් අවුරුදු 200කට විතර ඉස්සර වෙලා මේ ලෙඩ රෝග ඇතිවීම දෙවියන් ආශ්‍රිතේ මනාපේ නිසා කියන අදහසයි ලෝකයා පිළිඅරගත්තේ. නමුත් සමහර ඇත්තෝ පිළි අරගෙන තියෙනවා යම් යම් රෝග වරක් හැදිච්චාම ආය හැදෙන්නේ නැහැ. ඒක ඉතින් අපි ලංකාවේ නම් දෙයියන්ගේ රෝග ලෙඩ කියලා කියනවා. මේ ධර්ම නිසා මේ පරීක්ෂා කරන්නන්ට තේරලා තියෙනවා මේ ගන්න ආහාරයේ සහ ජලයේ වාතයේ තියෙන විස බීජ නිසායි මේක වෙන්නේ කියන එක විශාලම પરિවර්තනයක් වෙලා තියෙනවා චින්තනයේ කාලේ. මේක මේ දෙයයන්ාංශික වැඩක් නෙමෙයි මේක ඇති වෙන්නේ විස බීජ තියෙන නිසා. ඒ බීජ පේන්නේ නැහැ. ඊට පස්සේ අන්වීක්ෂය ලෝකේ ඇති වුණාට පස්සේ වතුර ටිකක් ඒ අන්වීක්ෂයට දාලා බලනකොට ඒ විද්‍යාඥයෙක් දක්වන තියෙනවා ඒකේ ඉතා කුඩා අංශු රාශියක් අජීවීව සහ සජීවීව පවතිනවා කියලා. ඒ සජීවී දේවල් වෙන්න ඇති මේ විෂ බීජ කියලා කියන්නේ නැත්නම් විෂ බීජකේ නම පාට පැදෙන්න ඇත්තේ එව්වා නිසයි මේ ඇතුළට බඩට ගත්තට පස්සේ මේ වතුර විස ඇති කරා කියලා මේ අදහස අර දෙයයන්ාංශ නෙවෙයි මේක හේතුව හොයාගෙන ගිහිලා තියෙනවා. ගියාරද වන්නකොට අපිරිසුදු වතුර කඳුලක් ගත්තාම විශාල වශයෙන් ඒකේ ගණන් කරන්න බැරි තරම් ඒ වගේ ජීවි ප්‍රාණී එහාට මෙහාට යනවා ඒවා වර්ග කරන්න අමාරුයි ඉස්ලාම දැකපු අවස්ථාව. ඒක දවසක් ඒ විද්‍යාඥයෙකුට කරලා තියෙන පරීක්ෂණයක් යා වීදුරු කදාවක් උඩ වතුර කඳුලක් තියලා ඒක බලනකොට ඒක අපිරිසුදු නිසා ඒක විශාල වශයෙන් විස බීජ දකලා නැහැ දැකලා තිනා ඒක හදාරන්න අමාරුයි මොකද වෙන් කරගන්න නැති නිසා. ඒ විස බීජ වෙන් කරගත්තේ නැති නිසා අනිත් කොට ඔක්කොම මේ જાතියෙමද එක එක නයි එක එක જાතිවලද මොනම જાතියක්වත් අපිට කරන්න බෑ. එනිසා යා කරලා තියෙන ඊතර ළඟම හොඳට තම්බලා ආශව කරලා ආශවණය කරලා ගත්ත ආසුත ජලය කිසිම විස බීජයක් නැති වතුර බින්දුවක් ළඟ තියලා තියෙනවා. ඒකර යාට අන්වික්ෂයෙන් පේනවා මේ විස බීජේ පුරාවට විස බීජ තියෙනවා. එහා ළඟම තියෙන අනික් වතුර බින්දුවේ විස බීජ නැහැ. පුංචි බින්සලක් අරගෙන අර අන්වික්ෂය යටතේ මේ දෙක යා කරලා තියෙනවා. යා කරනකොට අපිරිසිදු වතුරේ හිටපු එක ප්‍රාණියෙක් පිරිසිදු වතුරට යනවත් එක්කම අර යාකරව පාලම වියලවල හරලා තියෙනවා පිංචලකේ. ඊට පස්සේ බලන ඉන්නකොට මේ පුංචි තනි වෙච්ච වතුර බිඳුවේ තනි වෙච්ච මේ විස බීජය විනාඩි 3කට සැරයක් 4කට විතරක් දෙකට දෙකට කැඩි කැඩි යන බව දකිනකොට එයාට ප්‍රකාශ කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ විස බීජ බොහොම ශීඝ්‍රයෙන් වැඩෙන එක. ආදි වශයෙන් මේ ගත්ත විස බීජය තවත් වෙලාවක් ගත්ත විස බීජකින් නැත්නම් වෙන් කරගත්ත විස බීජයෙන් මොන මොන අංග වලින් වෙනස් වෙනවද කියලා. ඊට පස්සේ තමයි මේ විෂ බීජ පිළිබඳව වෛද්‍ය ශාස්ත්‍රයේ මයික්‍රෝබයොලොජි හැදෙන්න පටන් ගත්තා. ඒක ඉස්සල්ලාම කෙරුවේ මේ රොත්තෙන් රිත්තෙන් එකක් වෙන් කරන එක හදාරන එක. ඒ තමයි හැදෑරීම කියලා කියන්නේ. අර තලවමේ කලවමේ තලමේ තියෙනකොට අල්ලන්න බෑ. ඒ නිසා මේ පටවියාපෝ තේජෝ වායෝ හතර එකට වැඩ කරනකොට අපිට අල්ලන්න බෑ. ඉතින් අපිට ඒ එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන හයම තියේදී එකක්වත් අල්ලන්න බෑ. මොකද ඒවා ඒ නිසිනින්දේ න්‍යායපත්‍යක් නැතුව දෝන. ඒ නිසා අපි රූප බලන්නේ නැතුව අතාරින්. ශබ්ද අහන්නේ නැතුව අතාරින්. ගන්ධ බලන්නේ නැතුව අතාරින්. රස බලන්නේ නැතුව අතාරින්. ඊට පස්සේ අර පොට්ටබ්බේ විතරක් අල්ලනවා. එනතම කයට දෙන පොට්ටබ්බේ විතරක් දැනගෙන හිතට හිතන එකත් අත කරනවා. ඊට පස්සේ මේ පොට්ටබ්බය කිව්වහම පස්සේ ඒකේ පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන හතර තියෙනවා. හැබැයි ඒ හැම අංශුවක් අතරෙම අවකාශයේ තියෙනවා පරිච්ඡේද කරලා ඒව වෙන් කරලා. පටවි වලින් ආපෝ තේජෝ වෙන් කරන. ඉතින් මෙන්න මේ හතරෙම දැන් අපිට එකක් කොටු කරන්න එකක් කොටු කරන එක තමයි අපි මේ වඩාම ප්‍රකට දේ ඇල්ලීමෙන් කරන්නේ. ඉතින් සාමාන්‍ය බොහෝ විට අල්ලන්නේ පට වායෝ ධාතුව. ඒක ඇල්ලුවාට පස්සේ අපිට තේරෙනවා ඒක තද බව මෙලෙක් බව කියන එකෙන් වෙනස්. උණුසුම සිසිලස කියන එකෙන් වෙනස්. එහෙම නැත්නම් පිඩුක මේ වැగిරෙන පිඬු කරන ගතියෙන් වෙනස් වායෝ ධාතුවට තියෙන මොකද්ද පුම්බන හකුලන ගතිය සහ දරණ සලන ගතිය. ඉතින් ආශ්වාස ප්‍රශ්වාස කරනකොට අපි හරියට බලනවා නිකන් අර අන්වීක්ෂය යටතේ ගොඩාක් දඟලපු විෂ බීජ එක පිරිසිදු තැනකට අරගෙන කොටු කරලා ඒක හදාරන්න බලනවා වගේ ඉතින් යම් වෙලාවක ඕන අපිට වැටෙනවා හුස්ම ගන්නකොට හුස්ම ධාරාව ඇවිල්ලා මෙහෙම වදිනකොට ඒකේ තියෙන සැලෙන ගති සමහර ලාවට දරන ගති සමහර වෙලාවල් වලට ඒක බුම්බන ගති උදරේ පිම්බීම හැකිලිමේදී හැකිලෙන ගති එතකොට යෝගාචර දැනගන්න මම ඉස්සල්ලාම තාටොන ජීවිතේ පටවිදා වායෝ ධාතුව තේරුම් ගත්තයි ඉතින් තේරුම් අරගෙන බලාන බලාන ඉන්නකොට සමහරට මේ මේ පිම්බෙන හැකිලෙන වාතයේදී පිම්බෙන වාතය උණුසුම් සහිතයි හැකිලෙන වාතයේ සීතල සහිතයි ආදි වශයෙන් තවත් ධාතුවක හොල්මන් මේක ඇතුලේ තියෙනවා. මේ පිම්බීමට හැකිලීමට හේතු වෙන්නේ ඒ අනෙකුත් ධාතුන්ගේ ලක්ෂණ. ඉතින් අර එකක් වෙන් කරලා හඳුනාගත්ත එක්කන ඊගාවට මේ වායෝ ධාතුව තුලම සමහර වෙලාවට සිසිල් ගති උණුසුම් ගති ආදි වශයෙන් ඒකේ තේජෝ ධාතුවේ හොල්මන තේරුම් ගන්න. භූත ලක්ෂණේ තේරුම් අර ගන්න. ඊට පස්සේ සමහර වෙලාවට මේ වායෝ ධාතුවම කුඩු කුඩු සුණු සුණු වශයෙන් වැටෙන වෙලාවක් තියෙනවා. සමහර දියරයක් ගලන්න වගේ වැටෙන වෙලාවල් තියෙනවා. සමහර නිකන් හුස්ම හුළඟ වගේ වැටෙන වෙලාවල් තියෙනවා. මේ විදිහට මේ වායෝ ධාතුව කියලා හඳුනාගත් එක ඇතුළෙම ඝන භාව, ද්‍රව භාව, ස්වභාව, වායෝ ස්වභාව ආදී වශයෙන් දකිනකොට අර එකක් හඳුනාගත්ත කෙනා වායෝ ධාතුව කියලා අනිත් දේවලින් වෙන්කොට හඳුනා ගැනීම. මේකට කියනවා පච්චත්ත ලක්ෂණය කියලා. පෞද්ගලික ලක්ෂණ කියලාත් කියනවා. ස්වභාව ලක්ෂණ කියලාත් කියනවා. ඉතින් මේක තමයි මේ ලෝකයේ තියෙන දැනුම කියන්නේ. අනිත් එකේ මේක වෙන් කර ගැනීම කියලා. මේකට මම තවත් උපමාවක් දෙන්න කැමතියි මේකේ මේ ඉස්සරහට කරන එක පිළිබඳ පිරිසුදු කරගන්න අපේ අතේ තෙල් කුණු ගෑවිච්චාම ඒ තෙල් කුණු අපි කොච්චර රෙදි කැලක පිහන්න ගියත් තෙල් කුණු ඉවරයක් වෙන්නේ නැහැ. ඒක එකින් එකට එකින් එකට ගෑවි ගෑවි තියෙනම එක බය කරන්න බෑ. අපි කරන්නේ සබන් දාන. ඔය සබන් වලින් කරන්නේ මොකද්ද? එක තෙල් කුණු කැටිත්තත් තව තෙල් කුණු කැටිත්තකින් වෙන්කොට තවනවා. සබන් අණු වලින් කරන්නේ තෙල් කුණු වටේ වටේට සෙවල පට්ටයක් බඳිනවා. ඊගාවේක වටේ සෙවල පට්ටයක් බඳිනවා. ඊගාවලට සෙවල අංචුට වතුර දැම්මට පස්සේ දැන් එක ටිකට බැඳිලා ඉන්න බෑ ගලවලා යන්න. එතකොට අර තෙල් කුණු එක රිදි කෑල්ල කත පිස්සා වගේ නෙමෙයි තෙල් කුණු ඉතුරු කරන්නේ නැතුව අත හොඳට පිරිසුදු වෙනවා. ඒකට හේතුව මොකද? එව්වා එකිනෙකට යාවෙලා හිටියොත් ගලවන්න බෑ. එක එක වෙන් කරගත්තොත් මේ වායෝ ආපෝ තේජෝ දේවල් වෙන් කරගත්තොත් දැනුමට ගෝචර වෙන්න වගේම ඒව අතර තියෙන බන්ධන අඩු වෙච්චාම ගලවලා දාන්න පුළුවන් ගතියකුත් තියෙනවා. ওই දෙකම භාවනාදී සිද්ධ වෙනවා. අපි කරන්න හදාන්නේ මේ දේවල් හිතෙන් එකක් වෙන් කරගන්නවා, ඒක හදාරනවා, අනිත් එක වෙන් කරගන්නවා, ඒක හදාරනවා, අනිත් එක වෙන් කරගන්නවා, ඒක හදාරනවා. ඒක බුදුරජාණන් වහන්සේ වඩා ප්‍රායෝගික කිරීම සඳහා විපස්සනාදී කරන්නේ මතු වෙන එක අල්ලනවා. අල්ලලා ඒක අනිත් දේවයින් වෙන්කොට හඳුනා ගැනීමේ ලක්ෂණේ බලනවා. මම නැවතත් කියනවා ඒකට කියනවා පච්චත්ත ලක්ෂණ. පෞද්ගලික ලක්ෂණ. ස්වභාව ලක්ෂණ කියලා. ඉතින් මෙහෙම උගෝ කාලයක් යෝගාවචරයට පුහුණු කරන්න වෙනවා ආස්වාස් ප්‍රස්වාසයේ තුල කොහොමද උණුසුම් සිසිල් ගති දෙක දෙකක් විදිහට තේරෙන්නේ. කොහොමද වැగిරෙන සහ පිදු කරන ගති දෙක දෙකක් විදිහට තේරෙන්නේ. කොහොමද ඝනකම සහ සහැල්ලුකම බර ගතිය සහ සහැල්ලු ගතිය මෙලෙක් ගතිය සහ ගොරෝසු ගතිය ආදි වශයෙන් මේ ලකුණු වෙන් වෙන හැටි සොලවන ගතිය සහ දරණ ගතිය මෙහෙම බල බල බල බල ඉන්නකොට එකම හුස්මේ බලන්න ඕනේ එක එක තැන් වල බලන්න ගත්තොත් අපිට මේ ගොනු වෙන්නේ නැහැ බලාන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට දවසක ඒ යෝගාවචරයට හුස්ම තුල දකින්න පුළුවන් මේ උණුසුම් ගති සිසිල් ගති කම්පන චංචල ගති සේරම අහවල් එක දැක්කේ නැහැ කියන්න බැරි වෙන විදියට දැකලා දැකලා දැකලා දැකලා ඉවර වුණොත් සම්පූර්ණ මේවා දැකලා ඉවර වුණොත් එතෙන්දි තමයි මේ සම්මස්සනේ સમાપ્ત වුණයි කියලා කියන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ආධුනිකයට හිතන්නේ මේක මුහුද හිඳින්න හදනා වගේ ලේන වලිගයකින් ඉවර කරන්න බැරි තරම් මේකේ ආකාර තියෙනවායි කියලා. ඉවර කරන්න බැරි තරම් සටහන් තියෙනවා කියලා ඒ නිසා හරියට පශ්චාත්තාප වෙනවා. බලන්න බලන්න මේ හුස්මට වැඩිය අරක වෙනස්. ඒකට වැඩිය මේක වෙනස් කියලා. නමුත් උනන්දු කරනවා දැක්ක ඇති කියලා හිතන්න එපා. මේක ඇත්ති වෙනකම් බලන්න. මොනවද මේකේ බලන්නේ? එන්නකොටම හුස්මක් එන්නකොටම ආශ්වාසයක් එනකොටම ප්‍රශ්වාසයක් එනකොටම ඒක Tamanට වැටෙන ආකාරය. හිතන ආකාරයවත් විය යුතු ආකාරයවත් මොනවාක්වත් නෙවෙයි. එන එනදී අන්නර විදියට විය යුතු ආකාර හිතන ආකාර වලින් මුහා වෙන්න දෙන්නේ නැතුව අවුල් වෙන්න දෙන්නේ එන්නකොටම ඇති හැටිය බලන්න ගත්තොත් මේ යෝගාවචරයට ආස්වාස් ප්‍රස්වාසයේ තියෙන මේ අජ්ජත් බහිද්දා වශයෙන් අතුලත පිටත වශයෙන් දුර ළඟ වශයෙන් ප්‍රිය අප්‍රිය වශයෙන් ගොරෝසු සියුම් වශයෙන් අතීත අනාගතවත් පච්චුප්පන්න වශයෙන් ওই 11 ආකාරයේ වැටෙනකොට කරන්නේ මේ මේ රූප ධර්ම ගැන බලනවා නම් පටවියාපෝ තේජෝ වායෝ කියන දේවල් එකිනෙකින් වෙන් කරගෙන එකිනෙකා පරිච්ඡේද කරලා වෙන්කොට හඳුනා ගැනීමේ ලක්ෂණය. ඉතින් මේක ඉස්සල්ලාම යෝගාවචරය යම් ප්‍රමාණයට අපි කියන 60ක් 70ක් කියලා නිකන් ප්‍රයෝජනේ සලකලා හුස්මේ දැක්කට පස්සේ ඊට පස්සේ යෝගාචරණ සක්මන් කරනකොටත් পায় පොළවේ වදින අවස්ථාවේදී අර වාගෙම පාඨවි ගතිය වායෝ ගතිය තේජෝ ගතිය ආපෝ ගතිය දකින්නේ කියලා. ඊට පස්සේ ආනාපානෙන් ගත්ත දැනුම දොරක් අරිනකොට වහනකොට ඇඳුමක් අඳිනකොට කනකොට බොනකොට එනකොට යනකොට වැසිකිලි කරනකොට කැසිකිලි කරනකොට හැම දෙයකම මේ ස්පර්ශේ හැපීම එහෙනම් තමයි අපි මේ වැඩේ වුණා කියලා දැනගන්නේ ආනේ හැපීමේ රූපාකාරයක් දකින්න දැකගෙන දැකන දැකන බලනකොට ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා මේ සෑම කායික ක්‍රියාවලියකම ක්‍රියාවලියක්ම මේ හතරක් වූ ධාතුන් මාර්ගෙන් ක්‍රියා විස්තර කරන්න උණුසුම මාර්ග සිසිලස මාර්ගින් ආදි වශයෙන් හතර මහා ධාතුන්ගේ වේ කරන්න ගියාම යෝගාවචරයා කායේ කායානුපස්සී කියලා කියනවා. කය කය අනුව බලන සුළු. මේක රූපලාවන්‍ය දෙයක්, මේක දොඹකරයක්, මේක මේ මේ වෙන වටිනා දෙයක් නෙවෙයි. කයෙහි තියෙන මේ රූපාකාරය. කායේ කායානුපස්සී විහෙරති. අපි සංසාරේ එහෙම නෙමෙයි කරන්නේ. අපි සංසාර කරන්නේ ස්ත්‍රියවද්‍යා පුරුෂයෙක් බලන්න හිටියොත් ඒක පට ව්‍යාපෝතේජ නෙවෙයි බලන්නේ. ඒකේ ශෘංගාර රසය, సౌందර්යය নানা ප්‍රවිධයට ඒකට විය යුතු දේවල් වෙන හැඟුම් බස්සනවා. තමන්ගේ කය දිහත් තරුණ ස්ත්‍රියක් හෝ තරුණ පුරුෂයෙක් බලන්නේ ඒක අලංකාර කරන දෙයක් ඒ වගේම වෙන කෙනෙක් ආකර්ෂණය කරන්න ඕන දෙයක්, නැත්නම් වැඩි බර උස්සන්න පුළුවන් දෙයක්, එහෙම නැත්නම් බොහොම ලාලිච්‍යයට පවත්වන්න පුළුවන් දෙයක් විතර බලනවා මිසක් මේ ධාතු මනසකාරයෙන් බැලීම විප්ලවයක්. තමාම තමන්ගේ කය කායේ කායානුපස්සී විහෙරති. කයේ කයානුව බලන සුළුව වෙන විකාර අනුව නෙවෙයි. ඒකේ පුංචිම අංශුව තමයි පටවි ධාතු පටවි ධාතු වශයෙන් බලනවා. ආපෝ ධාතු ආපෝ ධාතු වශයෙන් බලනවා. ඒතුළු මේක ආස්වාස ප්‍රසවාසයෙන් ඇල්ලුවත් සක්මන කරනකොට පොළවේ හැපෙන තැන ඇල්ලුවත් අතක් නමනකොට දිග හරනකොට ඇඳුමක් අඳිනකොට කනකොට බොනකොට ඇල්ලුවත් පටවි පටවීම තමයි. ඒක ඒ පටවිය දන්නේ මේ හුස්මට යන පටවියක්ද සක්මණට තියෙන පටවියක්ද ඇඳුම් අඳිනකොට තියෙන පටවියක්ද දොර කකුලේ හැප්පෙනකොට එන මේ පටවියක්ද නැහැ. පටවි ධාතු ස්වරූපය දක්වන්න. මෙන්න මේක පිරෙන්න ඕනයි කියලා කියනවා. ප්‍රධාන වශයෙන්ම මූල කර්මස්ථානයේදී එහෙම නැත්නම් සක්මනේදී තබන තබන පියවරක් පාසා ගන්න ගන්න හුස්මක් පාසා මේ කාය කායනුපස්සේ විදියට ධාතු මනසකාර ස්වරූපේ බැලුවොත් ඒක පිරිච්චි තැනකට එනවා පිරිච්චි තැනකට ආවට පස්සේ එතනදී ඒක ධර්ම නියාමයක් එක එකක වෙනස්කම් දකින්ට මෙහෙවපු හිත සියලු වෙනස්කම් තියෙන්න පුළුවන් ආකාර සහ සටහන් දැක්කට පස්සේ ඒ ඔක්කොම තුල තියෙන පොදු ලක්ෂණයක් බලන්න හැරෙන හැරිල්ල හරිම විප්ලවයක්. මෙතෙක් කල් බැලුවේ දේවල් අතර තියෙන වෙනස්කම්, පෞද්ගලික ලක්ෂණ, එහෙම නැත්නම් පච්චත්ත ලක්ෂණ, ස්වභාව ලක්ෂණ කිය. ඒ විශේෂයයි කෙලපැමිනීම තමයි මේ අතර වෙනස්කම් තිබුණාට මේ අතර සමාන ගති තියෙනවා කියලා ඉස්සල්ලාම දකින්න පටන් අරගන්න වෙලාවේදී තමයි ඒ යෝගාවචරයට ඒ සම්මසර ඥාන ඉක්මවලා උද්‍යප්පේ ඥාන මට්ටමට යනවා. උද්‍යප්පේ දකින්නේ මේ සෑම එකක්ම ඇති වෙලා නැති වෙලා යන බවක් තියෙනවා. උණුසුමක් ආව ඇති වෙලා නැති වෙලා යනවා. සීතලක් ආව ඇති වෙලා නැති වෙලා යනවා. තද ගතියක් ආව ඇති වෙලා නැති වෙලා යනවා. මේ සෑම දෙයකම විපරිණාමයක් තියෙන බව ඉස්සල්ලාම දකින වෙලාව අර පච්චත්ත ලක්ෂණ දැකීමේ කියලා පැමිණීම තමයි. නැත්තම් මේ මුට්ටිය උතුරලා වැක්කිරන දේ. පිළිලා වැක්කිරන දේ තමයි සේරටම පොදු ගතියක් තියෙනවා. උපමාවක් විදිහට ගත්තොත් එහෙම අපිට පේනවා ඈත යායක තැන්නක නිදැල්ලේ කකා හැසිරෙන හරක් පට්ටියක්. ඉතින් ඒ මේ කුෂිකර්මේ හදාන කෙනෙක් හෝ ගොපළු වැඩේ හදාන කෙනෙකුට දන්න කෙනෙක් ගිල කියනවා මේ නෑම්බියක් මේ පටව වදපු ඇස්තියක් මේ පැටියෙක් මේ ගොනෙක් මේක මේ හරක කරක් තලයේ ඉන මහ ගොනා මහානාම්බා ආදි වශයෙන් එක එක එක එක එක එක ඔක්කොම වෙන් කළ දුන්නාට පස්සේ ආ ඉගෙන ගන්නවා එක පැටියක් වදපු ඇති කොහොමද අඳුරගන්නේ අඟේ හැටියට දෙවැනියක් පැටව දෙන්න හදපු වදපු මේ එක එක වැස්සියකේ තියෙන වෙනස්කම් ඊට පස්සේ නොවදපු නෑම්බි කොහොමද ගොන් වස්සෝ කොහොමද කියලා එක එක එක එක පෞද්ගලික ලක්ෂණ ගැන කියපු කුෂ් කර්මේ තමයි මොකද ඊට පස්සේ කියනවා මේ හරක් සේරම ජර්සි හරක් කියලා තව පට්ටියක් පෙන්නලා කියනවා මේ කට්ටිය ආයෙ ෂෙර් කියලා ඒකට ඉස්සල්ලාම එක එක වෙනස්කම් දැකලා පස්සේ මේ ඔක්කොටම පොදු මේ ජර්සි ආරම්භුගේ තියෙන දුබුරු පාට ඔක්කොම දුබුරු පාටම තමයි ජර්සි ආරම්භුගේ වෙන ගන්න දෙයක් නැහැ. අයෂර් ගත්තොත් එහෙම රතු පාටයි කහ සුදු පාටයි. ක්‍රීෂන් ගත්තොත් එහෙම කළුයි සුදුයි. ඊට පස්සේ දකින්න පොදු ලකුණු. ඒකත් ඒ කුෂිකර්මයට අයිති දෙයක් තමයි. නමුත් මෙන්න මේ දෙකේ වෙනස ඉස්සලා කියන්නේ ස්වභාව ලක්ෂණ හැඳිනීම ඊට පස්සේ ස්වභාව ලක්ෂණ දැක්කොත් ස්වභාව ලක්ෂණ තුලින් විපරිණාමය දැකීම වෙනස් වෙන සුළු බව දැකීම සන්තතිය දැකීම අනිවාර්යම සිදුවෙන දෙයක්. ඒකට ආයේ කවුරක්වත් මුක්කු ගහන දෙයක් ඇත්තේ නැහැ. ඒක නිසා සරුවචන් වහන්සේගේ උපදේශ අනුව නැත්නම් සරුවචන්සේගේ යදවම මෙහෙම අනුවත් උන්වහන්සේගේ ගෝල પરම්පරාවත් මොකද කරන්නේ එකක් අරගෙන ඒකේ තියෙන මේ පට වියාපෝ තේජෝ වෙන් වෙන් වශයෙන් දැක ගැනීම සඳහා සියලු වැඩ බහා තබලා එකවරකට එකයි ඒක හොඳට කරනවා කියලා අර විද්‍යාඥයා වතුර කඳුලක් බැලුවා වගේ අන්වීක්ෂයට දාලා බලාගෙන ඉන්න එක තමයි අපි පරියන්ක භාවනා කියලා කියන්නේ. ඉතින් ඒකෙදි මේ බලන්නේ ආපෝ තේජෝ වායෝ දේවල් වලටයි කියන එක දන්නේ නැත්නම් ඉතින් මිනිස්සු කොච්චර බලා හිටියක් කවදාකවත් එයාගෙන් කට උත්තරයක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා කමඨාන් සුද්ධ කරන්න අහනවා මොකද්ද මූල කර්මත්තානේ ආ මේකයි. ඒක බලන්න ඉනකොට කොහොමද වැටහුනේ? ඉතින් ඒතකොට කියනවා ඊයේ රැට කෑවේ පරිප්පේ නිසා බඩේ එකක් කොම ආවා මම හෙට යන්න තියෙනවා මම ඊට ඉස්සෙල්ලා භාවනා කරුවේ අරක ඉතින් මොනවා කොච්චර බය ගණන් කතා කියක් මේකයි කර්මස්ථානේ මට මේක කරනකොට වැටහුනේ මේකයි කියන එක ඒ මිනිස්යාගෙන් ඇහෙන්නේ නැතුව කවදාකවත් මේ ගමනක් නැහෙනි හැබැයි ඒක බරපතලකම කොච්චරද කියලා නම් යම් දවසක යෝගාවචරයක් පුරුදු කරගන්නතොත් මට ආස්වාසයමත් වෙනකොට ආස්වාසය කියලා මෙනෙහි කරගන්න පුළුවන් මට ආස්වාසයේ වැටුනේ පිරිමැදීමක් විදියට මට ආස්වාසයේ වැටුනේ සීතලක් විදියට මට ආස්වාසයේ වැටුනේ ප්‍රස්වාසයට වැඩිය දිගට ඊට පස්සේ මට ප්‍රස්වාසයේ ප්‍රස්වාසය කියලා වෙන් කරන්න පුළුවන් වුණා ප්‍රස්වාසයේ මට වැටුනේ උණුසුමක් විදියට පිරිමැදීමක් විදියට කේටිවට ඔන්න ඔය ටික කියන්න පුළුවන් නම් භාවනා ලෝකේ 150ක් ඉවරයි. කවුරුවක්වත් හිතන්නේ මේක භාවනාව කියලා. ඔක්කොම ලහන්නේ මට මේ සුදුසු කර්මස්ථානේ මොකද බුද්ධානුස්සතිය පටන් ගන්නද මෛත්‍රී කරන්නද මයි පිම්බීම හැකිලිම කරන්නද ආනාපාන කරන්නද කියලා කොච්චර જાති කතා කරත් අපි දැන ගන්න ඕන උසාවියකට කියලා කතා කරන උසාවි භාෂාවෙන් කතා කරන්න ඕන. එහෙම නැත්නම් උසාවියේ පිළිත් වැරදි විතර හැසුණා කියලා දඩ ගන්නවා. එනිසා අපි නීතිඥයෙක් කළා. නීතිඥයා කරන්නේ මොකද්ද? කතා කරනකොට මෙන්න මේ නඩු අංක යටතේ මෙන්න මේ සාක්ෂිකාරය දැන් කතා කරන්නේ. එයාගේ මෙන්න මේකයි සාක්ෂිය කියලා කිව්වට පස්සේ නඩු පොතට යනවා. මොනවාක්වත් නැතුව ගියව මං අනම්මනම් කතා කරන්න පටන් අරගත්තොත් ඒක නිකම්ම නිකං කාලනාස්තිය මාතුකාට සාපේක්ෂ නැහැ. ඒ නිසා අපේ අල්ලාප සල්ලාප කතාත් එහෙම නැත්නම් මේ නිෂ්පල කතා එහෙම නැත්නම් අපි කියන මේ මුසාවාද සම්පප්පලාව වගේ දේවල් වල තියෙනම කිසිම තේමාවක් නැහැ. මොකද්ද කතා කරන්නේ කියන එකෙන් කිසිම වග විභාගයක් නැහැ. ඔහේ කියවන එක. ඉතින් ඒක බුදුරජාණන්සේ කියලා තියෙනවා සතෙක් මරනවා වගේ අකුසල කර්මයක් කියලා. ඒ මොකද හේතුව? ඒ වෙනුවට දවසක යෝගාවචරය සාපේක්ෂව පරි පසුබිමට සාක්ෂිව කාර්යක්ෂව කතා කරන්න පටන් අරගත්තොත් තීරණ පටන් ගන්නව මොනතරම් අන්ධ භූතද කියලා මේ ලෝකේ. අන්න මේක තමයි මේ ස්වභාව ලක්ෂණයක ඉඳලා සන්තති ලක්ෂණයට මාරු වෙන හැටි. ඉතින් මේක දකින්නත් ගොඩාක් අවශ්‍යතාවයක් තියෙනවා. ස්වභාව ලක්ෂණ දකින්න බෑ අරමුණ මතුවලා වෙස් පෙරලනකම් පමා වුණොත්. ප්‍රමාදයටපත් වෙච්ච එකන අරමුණ නෙවෙයි දකින්නේ Taman විසින් ආලවට්ටම් කරන ලද වෙස් පෙරලන ලද දෙයකට. ඒක නිසා පටන් ගන්නකොට දැනගන්න ඕනේ අපි දකින්නේ අපිට ඕන දේ තමයි. නමුත් වහවහ අප්‍රමාද වෙලා වහවහ සත්‍යමත් වෙනවා කියලා කියන්නේ අරමුණ මතුවෙනවා තා දක සමගම විස්තරලෙන්න කලින් දැක ගන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරයට තේරෙන පටන් ගන්න ඒක සඳහා දැඩි වීරියක් අවශ්‍යයි. ඒක සඳහා දැඩි එලඹ සිටීමක් ලෑස්තියක් අවශ්‍යයි. රත් වෙච්ච යකඩේ රත් වෙච්ච වෙලාවම තලන්න ඕන. නිවුනට පස්සේ බෑ. නියපොත්තෙන් කන්න වෙලාව කඩා ගන්නවා මිසක් පොරෙන් කපලා බෑ. ඉතින් මේකට අප්‍රමාදී බව අවශ්‍යයි. අප්‍රමාදී වෙන්න වෙන්න වෙන්න වෙන්න කායේ කායानुපස්සී වෙන්න වෙන්න මේ කය පිළිබඳව තියෙන ආකල්පයේ සෑහෙන වෙනස්කම් වර්ගයක් වෙනවා. ඒක සමාජික වශයෙන් මුසිද්ධ වෙනවා. නමුත් අපි මෙතන ගන්න හදාන්නේ මේ කය කිනකින් අදහස් කරන්නේ රූප කර්මස්ථානේ රූපයක්. ඒකේ තියෙන පටවිය ආපෝ තේජෝ නිසා කය ක්‍රියාත්මක කරන හැම වෙලාවකම ඒක මේ අර සංකතයට දාන්න නැතුව එහෙම නැත්නම් සම්මුතියට දාන්න නැතුව මේක ධාතු ස්වභාවයෙන් කතා කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට තේරෙයි ඒක භාවනා නොකරන කෙනා තුල සිදුවෙන්නේ ඒකමයි. නමුත් එයා ඒ බව දන්නේ නැහැ. එයා හිතන්නේ මේ මගේ කය, මගේ බඩ, මගේ අත, මගේ මන අපේ, මගේ යමන අපේ කියලා ඒක ආලවට්ටම් කරලා කතා කරන්නේ. ධාතු මනසිකාට දාලා භාවනා කර පටන් අර ගන්නකොට මේ යෝගාවචරය තියෙන එක විශ්වගත භාෂාවක් බවට පත් වෙනවා. ඒ ඒ දැනෙන ආස්වාස කරනකොට දැනෙන ආස්වාස ප්‍රස්වාසයේ තියෙන උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති කාගේවත් මතියක්වත් කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෑ. ඒකට ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ. අස්පනා පිට කියලා කියන්නේ. මෙන්න මේ අස්පනා පිට ඉඳනං වහාම අරමුණ එනවාත් එක්කම බලන්න ඕන. ඒක කියන්නේ මෙහෙමයි ආස්වාස ප්‍රස්වාසය ආස්වාසය හොඳට වැඩිගෙන යනවා දකින්නකොට යන මේක ආස්වාසය ප්‍රශ්වාසයේ නාස්පුඩු පුරවාගෙන යනකොට දන්න ප්‍රශ්වාසය කියලා. නමුත් භාවනා කර කර යනකොට යෝගාවචර දන්න මෙහෙම නාස්පුඩු පුරවාගෙන යන්න ඉස්සරලා ඊට වැඩිය ලාවට පටන්ගෙන තමයි මේක නාස්පුඩු පුරවාගෙන යන්නේ. නාස්පුඩු පුරවාගෙන ගිහිලා ඉවර වෙන්නේත් එක සැරේ නෙවෙයි ටිකෙන් ටික. එතකොට මේ පුද්ගලයා ඒ නාස්පුඩු පුරවාගෙන පීරාගෙන යන්න ඉස්සලා චිත්තක්ෂණේ ඊට ඉස්සලා චිත්තක්ෂණේ මේක බෝ වීගනේ නැහැටි. ඊට පස්සේ ගෙවිගෙන යන හැටි ආදි වශයෙන් මේක දෙපැත්ත දකින්න පටන් අර ගන්නකොට යෝගාවචරයට අපි කියනවා අරමුණට සමීපව බලනවා උච්ඡන්නව බලනවා සාදරව බලනවා කියලා කියන්නේ ඕකයි. ඒ වගේම එතකොට මේ අරමුණ හැඩ වැඩ කරන්න අර්ථකතන දෙන්න සංඥා කරන්න කවුරුවක්වත් නැහැ. ඒ හිත ඇත්තකට දාලා හුදු නිරීක්ෂණයක් විතරයි තියෙන්නේ. අන්නේ නිරීක්ෂණේ යම් දවසක දකින්න දකින්න දේ ඒ විදිහට පටවියාපෝ තේජෝලින් ඒ අනුව පරමාර්ථ ධර්මનો විස්තර කරන්න පටන් අරගත්තොත් ඉක්මනටම තේරෙන දේ තමයි පඨවි වුණත් ආපෝ වුණත් තේජෝ වුණත් වායෝ වුණත් ඒ වගේ තියෙන ලකුණක් තමයි ඒවා වහා ඇති වී නැති යන බව. එතකොට අපි කියනවා ස්වභාව ලක්ෂණය තුලින් සන්තතිය මේක පැවැත්මක් මෙතන තියෙන්නේ. එකක් නැති වෙනකොට තව එකක් වෙනවා. එකක් නැති වෙනකොට තව එකක් වෙනවා. ඒ හේතුව මොකද? මතුවෙන සෑම දෙයක්ම වහා ඇති වී නැති යන සුළු ගතියක් තියෙනවා. මෙන්න මේක දැකීම භාවනාවට පිවිසීමක් කියලා කියනවා. අර එක එක වෙන්කොට දැකීම සාමාන්‍ය භෞතික විද්‍යාව. රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ඉතිහාසය, භූගෝලය ඕන එකක් තියෙන අන්නේ ලෝකායත વિશે. අපි මේ ලෝකායත විශේෂයෙන් තමයි මේ දැනුම ගන්නෙ. අරගෙන ඉවරලා එකක් අරගෙන ඒක හොඳට ලඟ වෙලා බලනකොට ලොකු අන්වික්ෂර දාලා බැලුවා වගේ ක්‍රියාකාරකම් රාශියක් පේනවා. ක්‍රියාකාරකම් කියන්නේම පෙරලියක්. ප්‍රවෘත්තියක්. ප්‍රවෘත්ති කියන්නේ වෙනස් වෙන සුළු දෙයක්. දවසක යෝගාවචරය මෙන්න මේ වෙනස් වෙන සුළු බව දැක්කයි කියලා කියන්නේ ඒ පුද්ගලයාට ආස්වාද ප්‍රසවාසයක් නෙවෙයි යනකොට එනකොට කනකොට බොනකොට සෑම දෙයක් තුළම අවධානය යෙදුවොත් ඒකේ තියෙන හැපෙන ගතිය උණුසුම් ගතිය සිසිල් ගතිය කම්පන ගතිය දැක ගැනීම හොඳට හුරු වෙලා තියෙනවා. අන්න ඒක උනන්දු කරවන්න. ඒකයි උච්චාර පස්සාව කාමේ කම්මේ සම්පජානකාරී හොති ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිස්ගේ තුන්නී භාවේ සම්පජානකාරී හොති යනකොට එනකොට කනකොට බොනකොට ඔළුව හරවලා බලනකොට කෙලින් බලනකොට ඉස්සරහට යනකොට පස්සට එනකොට හැම තැනකදී මේ ස්පර්ශය දිහා බලන් හිටියොත් හිත නික්ලේශී ධාතු 20ක් වැඩ ධාතු වශයෙන් වැඩ කරන බව තේරෙනවා. අන්නේ ධාතු වැඩ කරන යනවා දේව බලනකොට මේක කොච්චර ශීක්‍රයෙන් ලහු පරිවර්තකව වෙනස් වෙනවද කියලා බලනකොට යෝගාවචරයට අර එක එකක් බැලීම වෙනුවට සෑම දෙයකම තියෙන සන්තතියේ වෙනස් වෙන සුළු බව දැක්කට පස්සේ ඒ යෝගාවචරය ආනිකං කාන්දමට ඇල්ලුවා වගේ ඒ අරමුණෙන් ගලව ගන්න බැරි මට්ටමට සමීප වෙනවා. මේක දිහා බලාන ඉන්නකොට අර එක එකක් වෙන්කොට කොට දකින බලේ බලන වෙලාවේදී තියෙන විචිත්‍රත්වය සිද්ධි බහුල භාවයෙන් නැති වෙන එක යෝගාවචරය බලාපොරොත්තු වෙන එකක් නෙවෙයි. මේ නිසාම ඒ එක එකක් වෙන්කොට කොට දකිනවා දකින වෙලාවේදී තියෙන උනන්දුව සහ ඒකට ඇති තෘෂ්ණාව සියල්ලගෙම තියෙන පොදු එක ලකුණක් දකින්නකොටම බැලුමක හුලං ගියා වගේ ඒක කෙරේ තෘෂ්ණාව වෙනුවට එපා වීමක් එන්න පටන් ගන්නවා. මේ බුදුරජාණන්තුගේ පරිශ්‍රණවල එක එක සිද්ධි අවස්ථාවක්. ඒ නිසා උන්වහන්සේ ඉස්සල්ලාම මේකේ ආස්වාදය පෙන්ලා දෙනවා. මොකක්ද ආස්වාදය? දේවල් වෙනකොට හඳුනා ගන්න. ඒතකොට ඉතිහාසය දන්න කෙනාට, භූගෝලය දන්න කෙනාට, භෞතික විද්‍යාව දන්න කෙනාට හොඳ වැඩක් තියෙනවා භාවනාවේ. බලන්න බලන්න බලන්න යනකොට උන්වහන්සේ දන්නවා සෑ ඒ වගේ තියෙන විශිෂ්ටතා විශේෂතා පෞද්ගලික ලක්ෂණ දකින්න දකින්න ඒවා හොඳටම සමීප වෙලා බැලුවාම පේන්නේ මොකද මේ ඔක්කොටම පොදු වෙනස් වෙන සුළු ගතිය දැක්කට පස්සේ අර විවිධාංගීකරණයේ විචිත්‍රත්වයේ නැතිවීමම යෝගාවචරගේ හිත කලකිරවන ස්වභාවයකට අර තියෙන භාව මේ විශේෂේෂ්ඨ විශේෂ ඇති උනන්දුව පිරෙන්න පටන් ගන්නවා එතනදී මතක් කරලා දෙන්න ඕනේ මේක පිරිහීමක් නෙවෙයි නැත්නම් අරමුණ නැතිවීමක් නෙමෙයි මෙතන වෙලා තියෙන ඉතා සමීපව බැලීමක් ඒ නිසා තව දුරටත් මේක පිළිබඳව තියෙන එපාකම කම්මැලිකම නැතුව මට අරමුණක් දැන් නැහැ ඊගාට මොකද කරන්න කියලා අහන්නේ නැතුව ඒකම පුරුදු කරන්න පටන් අරගත්තොත් පේනනවා විචිත්‍රත්වයේ විවිධාංකකරණේ තියෙනවනම් අපි දිහාවට ඇදිලා ඒකට තෘෂ්ණා කරලා බලනවා සමතාවේ දකින්න දකින්න ඒක නීරස වෙන්න පටන් අර ගන්නවා බලන එකමත් කරදරයක් වෙනවා බලන එක පිළීමක් බවටපත් වෙනවා බලන එක තැවීමක් බවටපත් වෙනවා ඒ නිසා යම් කෙනෙක් සන්තති ලක්ෂණය දැක්කා නම් මේක ඇතුලේ තියෙන නිතරම ගැලීමක් ඒකට ප්‍රවෘත්තියක් විනාශ වෙන ගතියක් රූපාන්තරණයක් පරිණාමයක් කියලා දැක්කන ඉස්සල්ලාපතරේ ඒ පෞද්ගලික ලක්ෂණ වල ඉඳලා පොදු ලක්ෂණ කියන සංතතිත හැරෙනකොට අලුත් දෙයක් තියෙනවා. ඒකට තේරෙන පටන් ගන්නවා මේක වෙන්නේ නැති මේ අනිත්‍යතාවය කියලා කියන්නේ මේක වෙන්නේ තියෙන අනිත්‍ය ලක්ෂණය කියලා කියන එක තේරෙනවා. නමුත් නොබෝ වෙලාවකින් එපා වෙනවා. ඊට පස්සේ යෝගාවචරයට තියෙන එක තමයි අමාරුම දේ මේ එපා වීම තමයි මේ දුක්ඛ සත්‍ය කියන්නේ. පෙළෙන සුළු ගතිය තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. තවන සුළු ගතිය තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේකේ තියෙන සංකර භාවය තමයි දුක්ඛ සත්‍ය කියන්නේ මේ පෙරලෙන විපරිණාම ගතිය තමයි කියලා. මෙන්න මේ දුක්ඛ සත්‍ය එනකොට ඒක සාදර වෙනවා කියන එක නම් බලාපොරොත්තු වෙන්න බැරි ගතියක්. එතකොට අසංකතයේ තේරුම් ගැනීමේ දක්ෂකමක් තියෙන්න ඕනේ. පරමාර්ථ ධර්ම පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනේ, දැනීමක් තියෙන්න ඕනේ. එහෙමනම් ඒ යෝගාචර කල්පනා වෙන්න ඉඩ තියෙනවා. මේ පෙරලෙන සුළු ගතිය තමයි අනිත්‍යතාවය. අනිත්‍ය ලක්ෂණයක් වශයෙන් පේන්නේ කොහොඳ උදේ ඉර බසේ නැගිනීරේ නැග්ගට හැන්දානට බටහිරෙන් බහින්. පිනිබිදුවක් තනාග තිබිලා ඒක වියලී යනවා. කෙනෙක් උපදිනවා මැරෙනවා. ඇස්පිල්ලම් ගහනවා ඇස් ඇරෙනවා. හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා. මෙන්න මේ වෙනස් කීම එක එකන එක එක විදිහට තමයි මේ තමන්ට ආවේනික දෙකින් තමයි මේ දුක්ඛ ලක්ෂණය තේරුම් ගන්න දුක්ඛතාවය සදාකාලික දෙයක් ලෝකේ. එක එක නැක තේරුම් ගන්න හැටි. එකේම ආවේක දැක්කේ පය හොදන වතු ටික වතු මේකට බීගෙන යනවා වගේ. උපලවන්නා. කේමා දැක්කේ පත්තු කර පහන් නිවි යන්නාසේ. සෑම දෙයකම පෙන්වන්නේ අනිත්‍ය ලක්ෂණය තමයි. නමුත් අනිත්‍යතාවය නම් ඔක්කොටම එකයි. මේ අනිත්‍යතාවය අනිවාර්යම කරන්නේ කම්මැලිකමකට, එපාකමකට. මෙන්න මේකට සාතර වෙනවා කියන එක තමයි මේ අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව කලින් වඩලා තියාගන්නයි කියලා කියන්නේ. අන්න එහෙම නැති කෙනෙකුට මේ භාවනාවේදී හරියට මේ අපහසුරපත් වෙන උදාහරණයකට කියනවනම් අම්මගේ තනෙන් කිරිබිබී හිටපු ඇති බබාට ඉස්සල්ලාම හයිය දේවල් හපන්න ගියාට පස්සේ බඩේ ලියන්න ගන්න. ඒ ආහාර පද්ධතිය ස්පුරුදු වෙන හැටි. නමුත් ඒ දේ වෙන්නේ නැතුව මේ දරුවගේ ඇට හයි වෙන්නේ ශක්තිමත් වෙන්නේ නැහැ. ඒ වගේම දත් වෙනකොට කෑ ගහනවා, අඬනවා, බඩේ ලියන ගතියනවා. මේවා සේරම දරුවගේ හැදෙන ලක්ෂණ. ඒ නිසා භාවනාදී මතුවෙන මේ පාකාරිකමත්, කම්මැලිකමත් ඍජුවම ගුරුවරට කියන්න නම් කොන්දපණ තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ දැනගන්න ඕනේ ඒක දැක ගන්න තමයි මේ අපි අරමුණක් දිගේ එළියට ආවේ කියලා. ඒකේ වෙනස් වෙන සුළු ගතියත් එක්කම ඇති වෙන මේ අල්ල බදා ගන්න ගතිය වෙනුවට හැලෙන ගතිය. අර තෙල් කුණු සහිත රෙදි කැලලක තෙල් කුණු ගාපු අතක් පියනකොට ඒ කවදාකවත් ඉවර වෙන්නේ නැති වුණාට සබන් කැලලක් දැම්මට පස්සේ ඒක ගැලවලා යන්න පටන් ගන්නවනේ. තෙල් කුණු ගලවලා යනවනේ. අන්න ඒ වගේ මේ ගැලවීම සිදු වෙනකොට සිදු වෙන එක නම් ධර්මතාවයක් පිළිගන්න කෙනෙක් නම් ලක්ෂ කෙනෙක්වත් නැහැ. හැම වෙලාවෙම එතකොට එන සද්ද වලට චෝදනා කරනවා කයේ නැති වේදනා මතු කරන කය වේදනා වෙනවා කියලා චෝදනා කරනවා හිතවිලිනවා කියලා චෝදනා කරන එක හේතුව මොකද අර අරමුණ එපාවි බැරි වෙලා හරි පොඩි දරුවෙක් අම්මත් තාත්තත් එක්ක ඉන්න ගමන් අත්තම්මලා ගෙදර ගිහලා හිටපල්ලා හිටපන් කිව්වොත් පැනගෙන යනවා ටික දවසක් යනකොට ගෙදර යන්න ඕනේ එච්චාම ඌ කියන්නේ බඩ එකක් වෙනවා හොරනවා කියලවත් කියන්නේ බඩේක. ඉතින් අත්තම දැනගන්න ඕනේ මේ මූට gedare එපා වෙලා වෙන මොකක්ද ඉතින් ආයෙ gedare කියලා අප ඉවරයි. ඒ වගේ මේ ඉසකක්කම එනකොට බඩකක්කම එනකොට වේදනාව එනකොට සද්ද එනකොට දැනගන්න ඕනේ මූල කර්මත්තානේ එපා වෙලා. ඉතින් ඒකට අරවට තරහ වෙලා හරියන්නේ නැහැ. මේ ධර්මතාවයන් මේ භාවනාවේ වර්ධනයක් මෙතන තියෙන්නේ කියලා ඉතින් ගුරුවරයාට දෙන ලොකු වගකීමක් තියෙනවා. කාරණා කාරණා පෙන්නලා දෙන්න. අන්න එතන ගියාට පස්සේ ඒ මේ යෝගාවචරයේ හරි පරිවර්තනයක් බලන අහන දකින සෑම දෙයකම පරිවර්තනයක් එන්න පටන් අර ගන්නවා. ඒක නිසා අර පෞද්ගලික ලක්ෂණ හැදෑරීමේ අවස්ථාවට අපි කියනවා ඥාත පරිඥාව කියලා දැනගන්න එක. ඒක හොඳ පිරුණාට පස්සේ ගිහිල්ලා යම්කිසි වෙලාවක දකින දකින දේ වෙනස් වෙන සුළු බව දැකලා ඒ වෙනස් වුණු භවයේ විනාඩිය දෙක තුන යනකොට මේ පා වෙන ගති කම්මැලි ගති එනකොට ඒක හරි පැත්තට තීන්දුව කරන්න තමයි මේ කාංකා විතරන විසුද්ධියත් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියත් අවශ්‍ය කරන්නේ. සැක සංකාවක් නැතුව මේ තමයි බුදුහාමුදුරුවෝ පිටර ධර්මයේ විකාශනය වෙන ආකාරය කියලා දැනගන්න නම් ඒ වගේ මේ දෙකේදී ඒ අරමුණ තුනී වේගන ගිහිල්ලා නීරස ගතිය බඳු වෙනකොට වෙනදා නැති තරම් වේදනාව වගේක් තීව්‍ර වෙන්න පුළුවන් කවදාකවත් නැති ඔර්ලෝසේ ශබ්ද පවා බාධා කරන්න පුළුවන් කොහෙදෝ නැති වල්පල් හිතිවල වලින් හිත අවුල් වෙන්න පුළුවන් කියන එක දැනගෙන හිටියොත් යෝගාචරයක සතුටට බාර ගන්න මගේ හිත දැන් හරි සංවේදී. මූල කර්මස්ථානේ එපා කියන්නේ අය යන්නේ ඒ වෙනුවට කියනවා ඒක කරගෙන යන්න බැරි මේ සද්දයක් එනවා. ඒක කරගෙන යන්න බැරි මට වේදනාවක් එනවා. ඒ කරගෙන යන්න බැරි මට හිත ඇත්තටම ওই දත් තිබුණා. නමුත් ඒව ගණන් ගත්තේ නැහැ. දැන් අරමුණේ සියුම් භාවය වැඩි වෙනකොට මේක එන්න හදන එක දැනගෙන ගියොත් ඒක හොඳට තේරෙනවා. අර පොඩි එකා චර්චුරු ගානකොට දැනගන්න ඕනේ. වැඩි එකක්ම ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ ආයෙ ගෙදර යන්න ඕනේ. අන්න ඒක දැනගන්න එක තමයි අපි මේ මාර්ගයේ සාමාර්ගයේ දෙක තේරුම් ගැනීමදී කරන්නේ. ඒ දෙක තේරුම් ගත්තොත් අපි කියන විදිහට මේ කාංකාවිතන විසුද්ධියත් පන්නලා සාර්ථකව මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියත් පන්නලා ගියාට පස්සේ තමයි යෝගාචර ප්‍රතිපදාට වැටෙන්නේ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ඊට පස්සේ යෝගාවචරය අහපෝ ධාතුව ආවත්, පඨවි ධාතුව ආවත්, තේජෝ වායෝ මොන ධාතුව ආවත් ඒ විතරක් නෙවෙයි. එතකොට ඇති වෙන කම්මැලිකම ආවත්, නිදිමත ආවත් මේවා සේරම හැලෙන දේවල් බව. මේවා කවදාකවත් එකක්වත් අල්ලා හිටින්න නැති බව. දුක ආවත්, සැප ආවත් අල්ලා හිටින්නේ නැහැ. අල්ලා හිටවන්න දඟලන එක තමයි සංකතය කියලා කියන්නේ. අල්ලා හිටවන්න උත්සාහ කරන එක තමයි ප්‍රඥාප්තිය කියලා කියන්නේ. දැන් තමයි ප්‍රඥාප්තියටද ඡන්ද දෙන්නේ, පරමාර්ථයටද ඡන්ද දෙන්නේ. සංකතයටද ඡන්ද දෙන්නේ, අසංකතයටද ඡන්ද දෙන්නේ කියන තීරණය තීරණ පරිඥාව වශයෙන් සඳහන් කරනවා. ඒක ලොකු ලොකු ඥානයක්. එතෙන්දී යෝගාවචරයට දෙපැත්තම පේනවා. වරින් වර සාමාන්‍ය ජීවිතය ගත කරනකොට රස බලන හැටි, ඇහෙන රූප බලන හැටි, ගන්ධ රස බලන හැටි, පහස ලබන හැටි ආදීනව ආස්වාද පේනවා. අර මුනේම හිත තියාගෙන ඉන්නකොට අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ වගේ දේවලුත් පේනවා. ඒ නිසා යෝගාවචරය ලෝක දෙකක් පැඳී. එලෝ මෙලෝ දෙක මැද. ඒ නිසා ඒ වෙලාවේදී ඒ තීර්ණ පරිඥාව යෝග ජීවිතයේ තීර්ණාත්මක දෙයක්. ඒ තීර්ණාත්මක දේ අද කාලේ භාෂාවෙන් කතා කරනවා නම් බොහෝ විට සිදු වෙන්නේ මේ වගේ භාවනා වැඩමුළුවලදී. මොකද හේතුව ගැම්ම දෙනවා. වෙන දේවල් වලට යන්න දෙන්නේ නැහැ, කතා කරන්න දෙන්නේ නැහැ, ණයදාස කරන්න දෙන්නේ නැහැ, වෙන ඇසුරුකම් පවත්වන්න දෙන්නේ නැහැ. මොකද තිබ්බොත් අනිවාර්යයෙන්ම ඒකට ක්‍රමසා විදි හොන අපේ ෂට කපට හිත. වංචනික ධර්ම. ඒ නිසා ඒක නිකන් එලිමාන් සිත කන්දරක දාපු රැඳවියන් වගේ. නතර කරලා ඕකම බලන්නයි. මොකද අර තීන්දුව හරි පැත්තට ගන්න. ඒ වෙලාවට යෝගාවචරයට ඒ තීර්ණ පරිඥාට යනකොට අර අර විදිහට දෙයක් තියා උගාවක් කියලා බලනකොට ඒක තුනී වෙලා සියුම් භාවයටපත් වෙනවා වගේ බේන්. ඇත්තටම වෙන්නේ මොකද්ද? ඒකේ වෙනස්කම් වෙනුවට පොදු ලක්ෂණ දකින්න පටන් ගන්න. සමානතා දකින්න පටන් ගන්න. මෙනෙහි කරනකොට මේකට උපද අත්වල දෙන්නේ මෙහෙමයි. ආස්වාස ප්‍රස්වාස වෙන්කොට දකින්න පුළුවන් තාක්කල් ආස්වාස ආස්වාස වශයෙන් ප්‍රස්වාස ප්‍රස්වාස වශයෙන් දකින්න කියනවා. යම් තැනකදී ආස්වාස් ප්‍රස්වාස් දෙකේ පෞද්ගලික ලක්ෂණ දුරු වෙලා නිතේරෙනවයි කියන තැනකට යෝගාවචරය 아무තු භාෂාවක් කතා කරන්න ගන්නවා. නොදැනී යනවා කියන මට්ටමට. එතකොට කියනවා ආස්වාස ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කරන්න එපා. දැනෙනවා දැනෙනවයි කියලා මෙනෙහි කරන්න කියනවා දෙකටම පොදු තනි වචනයක් දාන්න කියනවා. එහෙම නැත්නම් ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරන්න කියනවා. මොකද මැරිලා නැති බව. සීය කැඩලා නැති බව. නින්දට ගිහිල්ලා නැහැ. වික්ෂිප්ත වෙලා නැහැ. ක්ලාන්ත වෙලා නැති බවට බලනකොට ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කර ගන්න බැරි වුණාට පණ තියෙනවා. දෙකට පොදු නමකින් මෙනෙහි කරනවා කියලා කියනකොට පොදු ලක්ෂණය මතුවෙන්නේ ඉඳ තියලා මෙනෙහි කිරීම අතහරින්නෙත් නැතුව යනවා. ඊට පස්සේ තමයි යෝගාවචරයට ඒ අර අනිකුත් දේවල් වලින් එන බාධා නිසා මේ අරමුණ දැක ගන්න බැරි නිසා මේක මහා කරදරයක් කිසි එකක්වත් පලායින් පරිගතියකට එනවා. මොනවත් ඒක බොහොම ලේසියෙන් හරහා යන්න පුළුවන්. යෝගාචරය දන්නවනේ මේක භාවනාවේ දියුණුවක් බව. නමුත් සංකතයට බර කෙනා ප්‍රඥාප්තියට බර කෙනා කුමරු කුමරි ඡපෑරුව හැදිච්ච කෙනා නිච්ච සංඥා බහුල කෙනා මෙතනදී සම්පූර්ණම ඒ භාවනාවට ප්‍රතිපක්ෂ දෙයක් ජය ගන්න රජ කරවන්න පොරකන. ජීතෙන්දී ගුරුවරයාට සිද්ධ වෙනවා වෙන පුළුවන් තරම් කරුණු පෙන්න පෙන්න ඕකත් ඇත්ත තමයි. මෙන්න මේ පැත්තෙන් බලන්න මේ භාවනාවේ හරි දෙයක්. ඒ නිසා හෙට ඉඳ ගන්නකොට මූල කර්මත්තනේ පටන් ගත්ත තැනලා මෙතෙන් අත නෑර බලාගෙන ඉන්න බලන්න. මේ මූල කර්මත්තන නැති වෙලා නෙවෙයි නැති මේක ලීන වෙලා හැංගිලා තියෙන්නේ. එනවා එනයි එයි කියලා බලන්නේ කියලා පටන් අරගත්තොත් ඒක තව ඉස්සරහට යනවා සත්‍ය සමාධියදී. ඒ වෙලාවේදී යෝගාවචරයට ඒක සාර්ථකව ඉවර කෙරුවොත් අපි පහුගිය දවස්වල ගත්ත ධර්ම දේශනාවල මූලික අගේ මූලික වැටහීම් මෙලට වාසියට අරගත්තොත් සාර්ථකව හැපතට ගියොත් යෝගාචර තේින පටන් ගන්නව මුන්නම දෙයක්වත් එක දිගට අල්ලන්න නිමිත්තක් ගන්න ස්ථිර කරගෙන ඉන්න හැකියාවක් නැහැ ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයක් ඒක හරියට තේරෙන්නේ නිකන් බලවේග පේත කර්මාන්තම අතන යන්ත්‍රාගාරයක් ඇතුළට ගියා වගේ අතෝරක් නැතු වෙන ශබ්ද ගොඩක් ඇහෙනවා අතෝරක් යට වැඩ කම්පන චංචල ගොඩක් ඇහෙනවා. ඒක ඇතුලේ කිසිම මේ ඉඳුරෙකුට පහසුවක් කිස්පාසුවක් නැහැ. යන්ත්‍රාගාරේ වැඩ කරන්න ඕන නැහැ. පැයට ඉන්නවර ගෙවන්න ඕන. ඒ තරම් ඇතුලේ වැඩ රාජකාරී වගේ පේන්න පටන් ගන්නවා. ඉතින් මේක දකින්න බයයි හොඟ දෙනා. දකින්නට ඇත්ත කරලා බලනවා හොඳට ස්ථිරලා තියෙන කය දැක්කට පස්සේ ආහිතට සන්තෝෂයි. ඒ වෙනතම් පරියන්කේ නැගිටලා යනවා මට මොකද්ද වේගන එනවා සැලෙනවා හැප්පෙනවා මෙන්න වෙන්න පටන් ගන්නවා කියලා අර මතු වේගන එන ධර්මතාවයට ඉඩ දෙන්නේ නැහැ මොකද අපි ඒ තරම් නිච්ච සංඥාවේ ඉන්නේ අනිත්‍යතාවයේ එනකොට ඒකට අකුල් හෙලනවා ඒ වගේම දුක මතුවලා එනකොටම ඒක සැප සංඥාවක් දෙන්න හදනවා ඉතින් මේක නොකරන මේ වැරද්ද නොකරන කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ ඒ නිසා මේව රාජ අපරාධ නෙවෙයි පවුත් නෙවෙයි මේ තමයි ඒ සක්කාය දිට්ඨිය හැටි නිත්‍ය සංඥාව හැටි මේව තමයි ආත්ම සංඥාව ඇති. ඉතින් යෝගාචරණය මේකට තීරණ පරිඥා අවස්ථාවේදී බණ අහලා අහලා අහලා අහලා එක දවසක හරි මම මේක හරහා කියොත් මොකද වෙන්නේ වෙන දෙයකට බාධා නොකර එන්න ඇරියොත් මොකද වෙන්නේ කියලා බැලුවොත් යෝගාචරය දවසකාර සම්පූර්ණ වේග ධාරාව ඇතුළට અભීතව නොදන්නා දේ තුළට අනිශ්චිතතාවයේ තුළට અભීතව මැදට යන්න යන්න යන්න යන්න යන්න ඒ යෝගාචරයගේ සත්පුරුෂ ගතිය නම් තියෙන පිරිච්ච ගතියක් දැනෙන්න පටන් ගන්නවා අහවල් දේෙන් එනවත් දන්නේ නැහැ. රූපෙකින් නෙවෙයි එන්නේ, ශබ්දකින් නෙවෙයි එන්නේ, ගඳකින් නෙවෙයි, රසකින් නෙවෙයි, පහසකම යුත් නෙවෙයි. මොකද එතකොට පහසත් ගිහිලා. හිතවිල්ලකුත් නෙවෙයි. ඇහෙමුත් නෙවෙයි, කනෙමුත් නෙවෙයි, නාසෙමුත් නෙවෙයි, දිවෙමුත් නෙවෙයි, කයනුත් නෙවෙයි, හිතෙනුත් නෙවෙයි. මේ ඔක්කොම මිරිකලා ගත්ත සාරේ වාගේ මැදට බය නැතුව යන්න ගියොත් පුදුමාකාර පිරිච්ච ගතියක් එන්න පටන් ගන්නවා. ඒ තුල පේන්න තියෙන්නේ කිසිම තැනක ස්පාසු දෙන තරම්වත් හවුහරණක් නැහැ. නමුත් මැරෙන්නේ මේක මරණේ පුංචි විදිහට අත්දකින්න අවස්ථාවක්. මැරෙන්නේ මොනක්වත් වෙන්නේ ඒ වෙනුවට දැනෙන පිරිච්ච ගතියක් දැනෙනවා. කායික සෞඛ්‍යයක් දැනෙනවා, චෛසික සෞඛ්‍යයක් දැනෙනවා, අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා, චිත්ත ශක්තිය වැඩෙනවා. පුංචි වශයෙන් සිද්ධ වෙනවා. මේ වෙලාවේදී යෝගාවචරයා මේ බිඳීම හැම දෙයක්ම බිඳි බිඳි යන අවස්ථාවේදී ඒ වෙනුවට හවුහරණක් කරන විදියට බිඳීම බාරගත්තොත් මෙච්චර කන් නිත්‍ය භාවයේ බාරගත්තා අපි ගඟේ ගහගෙන යන මිනිහා මොකේ කරි එල්ලෙන්න හදනවා නේද ඔන්න ඔය යන්නේ අතේ ගියාවයි කියලා ඔන්න ඔන්න ගිනි අඟුරක් වෙච්චාවයි කියලා මේකට පුරුදු වුණොත් ස්ථිරතාවයේ බලබලා හිටපු යෝගාවචරයා නිත්‍ය සංඥා බලපු යෝගාවචරයා ලාවට වගේ පරිේශන මට්ටමෙන් වගේ අනිත්‍යතාවයට බිඳෙන බවට යන්න ආන. එතකොට එකම අංශුවක්වත් ඉතුරු වෙන්නේ නැහැ මුළු ශරීරයේම ඒ සම්බාහණය නොවි. හැම අංශුවක්ම ඒක ඇත්තටම අංශු කියලා ශරීරය කියලා දකින්න බෑ සීමාවක් මොනක්වත් දැයින පුරාවට වහලා හිටපු මීමැසි පොදියක් ඇවිස්සලා ගියා වගේ. සම්පූර්ණ නැත්තම් නතරලා තිබුණ ආලු කොටකට වෙලිච ආලු කොටකට ගලක් ගැහුවා වගේ විසිරීර වුණ බුස් කල විසිර යන්න පටන් ගන්නවා. කිසිම තැනක් නෑ මේකේ ද්‍රවයක් වශයෙන් ගන්න දෙයක්, සාරයක් වශයෙන් ගන්න දෙයක්, ආත්මයක් වශයෙන් ගන්න දෙයක් සෑම අංශුවක්ම තටු ආවා වාගේ. අන්නේ වෙලාදී මේක බිඳෙන බව මේක ස්ථිර කරන්න ගත්තොත් තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. මේක මෙහෙමමයි කියලා බාරගත්තොත් ඒකට කියනවා භංග ඥානය කියලා බිඳීම බාර ගන්න ඥානය. ඒ මොකද අපි මෙතෙක් කල් ඉච්ඡදේ කෙරුවේ ස්ථිරතයක් නොසැලෙන දෙයක් තමයි අපි මැරෙන තුරාවට වන්නේ අනේ මරණ මොහොතේවත් අපිට උදව්වක් වෙයි. ස්ථිර දේවල් හොයනවා. හොයන්න හොයන්න වෙන්නේ ඒ දේවල් හොයන්න යන මහන්සියයි එව්වා කැඩෙන බව දකින්නකොට දුකයි අර තියෙන දුකට අමතර දුක. ඒ නිසා සරුවත් යන සඳහන් කර තිනවා නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නත්ති. ඔබ යමක් නිශ්චය කරගෙන වාසය කෙරුවොත් ඒක ගන්නෙන් සැලෙන වෙලාවට අල්ලන්න කියලා තමයි. නමුත් ඒක නිසාම චලනයක් කියලා. උපනිශ්චය කරගත්තොත් නිශ්චය කරගත්තොත් ආශ්‍රයට කවුරු හරි තියාගත්තොත් චලනයක්මයි. සැලීමක්මයි එකෙන් එන්නේ. අනිශ්චිතස්ස චලිතං නැත්ති. කියන්නේ මුළු චලන වෙන ලෝකේ මට සරණ වෙන්න කෙනෙක් නැහැ. ඒ වුණාට මේක එහෙම කෙනෙක් නැහැ කියලා චලනේ බාරගත්තට වෙන්න දෙයක්වත් නැහැ. පිරිච්ච ගතිය තමයි එන්නේ. මේක තමයි මේ සංකතයත් අසංකතයත් අතර වෙනස. සම්මුතියත් පරමාර්ථයත් අතර වෙනස යෝගාවචර කැප කරන්න ලැහැත් වෙනවා. තීරණය තාම මේ තීරණයක් තියෙන්නේ මේ දෙක පරීක්ෂා කරලා බලන්න ඒක තමයි එතෙන්දී වීරිය සෑහෙන වීරත්වයක් වාටපත් වෙන්න ඕනේ. ගත්ත දේ අතනාරණ වීරියක් අවශ්‍ය කරනවා. ඒක එන්නේ අර ඉස්සලා ගත්ත පුංචි වීරියෙන් තමයි. නමුත් මෙතෙන් එනකොට මේ වීරිය මුදා හැරියේ නැත්තම් අපි ආපහු ගෙදර යනවා. ආපහු ඇත් එක ගන්න. ආපහු අර ශරීරය අල්ලනවා ස්ථිර බව ඇති කර ගන්න. නමුත් මේක යන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරයට ඉස්සර නම් වෙන්නේ එහෙම තමන්ගේ අත ගාන ගාන තැන් හැමතැනම සැලෙනකොට භූමිකම්පාවක් ඉන්න කෙනෙකුට ඔගේ බයක් ඇති වෙනවා. හරියට පෝරකේ දැන් තියලා තියෙන්නේ ඔළුව වහලා තියෙන තව පොඩ්ඩකින් පෝරකේ ලෑල්ල ඇදෙනවා ඉතින් ඉවරයි. ඒ තරමටම බයක් වෙනවා. අන්න අර බිඳීම බාර ගන්න භංග ඥානේ බාර ගන්න කෙනාට මේ මේ බය නිසා තමයි අපි මෙච්චර කල් ලෝකේ වටතාප බැන්දේ පුද්ගලික ආරක්ෂාවල් ඇති කෙරුවේ රක්ෂණ සංස්ථාවල් පිහිටුවැව්වේ බැංකුවල සල්ලි දැම්මේ ඉගෙන ගත්තේ සටන් ක්‍රම ඉගෙන ගත්තේ සෑම දෙයක්ම මෙන්න මේ බය නිසා. ඒ නිසා ඒ බය මොන්නම තාලෙකවත් අරිඹුවකින්වත් අඩු වෙලා නැහැ. කොච්චර ආරක්ෂක බලමුළු තිබුණාද? බය බයමයි. ඒ නිසා මේක මේ මතුවෙන බිඳීම දකිනකොට පහළ වෙන මේ බය ද්වේෂයකින් තොරව බය එනවා කියලා කියන ද්වේෂය තමයි. ද්වේෂයකින් තොරව සත්‍යතාවයක් විදිහට බාර ගන්නවන භය ඥානය කියන එක ඒ වෙලාවට තමයි යෝගාවචරයා ඒ වීරකම ධීරකමටපත් කරන්නේ සරුවචන සඳහන් කරලා තියෙනවා යුද්ධයකදී දහහක් දිනනකට වැඩිය Taman Taman දිනා ගන්න එක වටිනවයි කියලා. මේක තමයි ධර්මතාවය. මේක පිළිගන්න තරම් පුළුවන්කමක් නැද්ද කියන එක තමයි මේ තීරණ පරිඥාවේදී සිද්ධ වෙන්නේ. අන්න එහෙම බින්දෙන බව දැකලා බය බව ඇති වුණාට පස්සේ තේනවා මේකේ කිසිම මේ ලෝකේ අපි මෙතෙක් කල් විශ්වාසය කරපු කිසිම දෙයක් මත විශ්වසනීය තත්වයක් ඇත්තේ නැහැ. ඒව විශ්වාස කරන්න කරන්න වෙන්නේ අපි හීන වෙනවා, දීන වෙනවා, බැගෑ තත්ත්වයටපත් වෙනවා. ඒව අපිට නිර්දය විදිහට අපි දුකටපත් වෙච්චාම උසුළු විසුළු පානවා. නිසා ලෝකේ තියාවට එතකොට කියනවා සාමාන්‍යයෙන් අපි ඒ බය ඥානෙදිත් මෙහෙම සඳහන් කරන එක තමයි මම හිතන්නේ තේරුම් කර ගැනීම සඳහා කරලා තියෙන ක්‍රම. උඟ දෙනෙක් මේ අපායට බයයි. ඒක නිසා මේ භාවනා කරන්න යයි, දන් දෙන්න යයි, සිල් රකින්න යයි කිව්වොත් එහෙම අපා බයෙන් ගැලවෙන්න කියලා. නමුත් මේ බය ඥානෙදී මේ අපායෙන් ගැලවිච්ච මනුස්ස ලෝකයේ තුලත් බය බව, තව ඉස්සරහට ගියස්සේ දිව්‍ය ලෝකෙත් මේ බය තියෙනවා, බ්‍රහ්ම ලෝකෙත් මේ බය තියෙනවා. මේ 33 භවයේ කිසිම තැනක මේ බයෙන් තොර තැනක් නැහැ. කරන ලද පව් ගෙවලා අරසා වෙන තැනක් මේ ලෝකේ නැහැ. කියලා හරි ඉස්සර අපාය ගැන බය කරපු එක්කන බය වෙච්ච එක්කන මුළු 33 තලය තිරපුරාම කිසිම හවුහරණක් නැතිව තේරුම් ගන්නවා මේ වෙලාවේ සාමාන්‍යයෙන් කියන්නේ ඉස්සරලා කරන්නේ බබානාවලා වතුර විසි කරලා බේසමයි බබයි තියාගන්න. දැන් බබයි බේසමයි වතුරයි හේරම කන්දෙන් පල්ලයට විකොල දානවා. මේක කිසිම දෙයක ගන්න ඉතුරු කරලා තියාගන්න දෙයක් නැහැ මුලැමැදාග වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා ඒ යෝගාවචරයට තේරෙන පටන් අරගන්නවා. ඒ තේරෙනකොට ඇතුලෙන් වමන යන්න එන්න වගේ පෝරකයක හිටවපු කෙනෙක් වගේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වදී දැන් කියලා බය වෙලා ඉන්න කෙනෙක් වගේ පුදුමාකාර සහලන ගතිය අත් දාඩිය හීන් දාඩි දානවා කියලා කියන්නේ හීන් දාඩි දාන ගතිය ඇඟේ පැති පැති නටන ගතිය පුදුමාකාර සෙල්ලම් ටිකක් එන්න පටන් ගන්නවා ඒ අර මට මතකයි ඥාන වීර හාමුදුරුවෝ ලියලා තිනවා ඒ ස්වාමීන් වහන්සේ සීදීන සාගන්ට කිය වෙලාවේදී ඇතිවෙච්ච අත්දැකීම් වගේ ඒ ස්වාමීන්ට මේ මේක තීරලා තියෙන එක පැත්තකින් භාවනා වෙත්තේ දෙන්න ඇති අනිත් එක නිතරම කායික වේදනාවක් නිසා ඒ ස්වාමීන් තීනු කළා තිනවා මම තිය මේ සීදීන සාගන්ටයි ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ පොලිසින් එකක් ඔලුවට දාගෙන රබර් බෑන්ඩයක් දාගත්තලු බෙල්ලට ඊට පස්සේ ගන්න ගන්න හුස්මයි ආපහු යන්නේ ටික වේලාවක් යනකොට හුස්ම තුල තියෙන ඔක්සිජන් අඩු භාවයත් කාබන් ඩයොක්සයිඩ් වැඩි භාවය නිසා ඇඟ ඇතුලේ වෙහෙස එන්න පටන් අරගත්තට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ දැන් හොඳ අවදියෙන් බලන් ඉන්නවා ගන්න ගන්න එකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වැඩි ඉල්ලුවාට හුස්ම ගතට ඔක්සිජන් නැහැ එතකොට ඒ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා හෙට මැරෙන්න ඉස්සලා ඉස්සලා දවසේ වෙච්ච සිද්ධිය ලියලා තියෙනවා ඒ වකුගඩු දෙක ගත්තොත් වකුගඩුවේ වම් එක දකුණු එකට විරුද්ධව සටන් කරනකොට අන්තිම ඔක්සිජන් ටික උරා ගන්නවා. ශරීරයේ එක පැත්තක් අනිත් පැත්තට විරුද්ධව සටන් කරනවලු මේ එන ඔක්සිජන් ටික මම ගන්න ඕනේ කියලා. එතකොට බලනකොට මේකේ ඇතුලේ එකෙක් නෙවෙයි අවිසිච්ච මීමැසි පොදියක් වගේ එකිනෙකා රණ්ඩු කරන්න පටන් අර ගන්නවා. එතකොට තේරෙන පටන් අරගත්තලු මම මේ තේරම එකතු කළා තමයි මමයා කිව්වේ. නමුත් දුර්වලතාවයකට ආවට පස්සේ මේවා එක එකක් අනිත් එකක් පරයලා ඉක්මවාගෙන යන විදිය සටනක් මේක ඇතුලේ තියෙනවා. ඒ කට්ටිය සටන් කරන්න පටන් ගත්තට පස්සේ අපි හරි අසර මම අසරණයි. කොයි අතට යනවද මොනම තීන්දුවක්වත් නැහැ මොනම න්‍යායපත්‍යයක්වත් නැහැ. ඒකලි වල ඒ විදිහේ බයේදී රබමන්නේ ගලවලා තිනවා ඔළුව පොලිතින්නේ ගලව දැමලා තිය හුස්ම ගත්තට පස්සේ ඒ සංසේ සම්පූර්ණ ලියලා තියෙන වෙච්ච දේ හැබැයි මම මෙතෙන්දී බය වෙනවා මම හෙට බය වෙන්නේ නැහැ මම හෙට මේ වැඩේ කරගන්නවා කියලා එදා සහතික කරගෙන තියෙනවා. අනිත් වගේ යෝගාචර මෙතෙන් දෙනකොට ඒ තීරණේදී මේ සංකතය සහ අසංකතයත් પરමාර්ථය සහ ප්‍රඥප්තියත් අතර වැට උඩ ඉන්නේ නිකන් හරියට පිහිදාරක නෙමෙයි දැලි පිහිදාරක විදිනා වගේ. යන වෙලාවක් එනවා කිසිම කෙනෙකුගේ බණක් අහන්න නැති වෙලාවක්. අම්මා කිව්වත් තාත්තා කිව්වත් ගුරුවරයෙක් කිව්වත් යාළුවෙක් කිව්වත් දැනගන්නවා මේගොල්ලෝ මේ සම්මතයේ ඉඳගෙනයි කතා කරන්නේ සංකතයේ ඉඳගෙනයි කතා කරන්නේ මට ලැබිලා තියෙන මේ අත්දැකීම හැටියට බලනකොට මට දැන් සංකතයේ තියෙන ආදීනව දැනගෙන අසංකතයට යන්න පරමාර්ථ ධර්මයට යන්න නම් මේ අනුන්ගේ සෙකන්ඩ් හෑන්ඩ් දැනුමේ පොතේ දැනුමෙන් වැඩක් නැහැ මේකට මට පුළුවන්. එතකොට පේන්නේ මිත්‍යක් සාර්ථකයි කියලා හිතාගත්ත සෑම දෙයකම තියෙන ආධිනවේ පමණයි. මේ බය භංග ඥාන බය ඥාන ආධිනව ඥාන කියනවා ඇත්තටම එකම ඥානයක මුලැමැදාග වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. එතෙන්දී යෝගාවචරය තේරුම් අර ගන්නවා තනි අලියා වාගේ එහෙම නැත්නම් කංග වේනගේ තනියඟ වගේ මේ ගන්න තීන්දුව විතරයි මට බලපාන්නේ මට කාගවත් මූලධර්ම දැනුමකින් අවශ්‍යතාවයක් නැහැ කියලා අර ප්‍රත්‍යක්ෂම ඉස්සර කරගෙන ප්‍රඥප්ති ධර්ම එහෙම නැත්නම් පොතේ දැනුම බිම දාන්න පුළුවන් තරම් මට්ටමට ආවේ නැත්තම් අනිවාර්යයෙන්ම ආපහු ඇවිල්ලිවලා ඒ ඉච්ඡිතසාරකරනද ඒ ගුරුවරයා මාරු කරලා භාවනා ප්‍රස්ථාන්ත මධ්‍යස්ථානේ මාරු කරලා වෙන ක්‍රම කරලා নানা ප්‍රවිජිත කර්ම හොයනවා. අද ලෝකේ භාවනා ලෝකේ තියෙන ඔතන හිර වෙලා. ඉතින් සා ඒගොල්ලෝ මේ ਬਾගෙට තැම්බිච්චාලා වගේ හරියට පොත් ලියනවා මේ දවස්වල. හරියට බණ කියනවා. ඒ හැම බණකම ඇත්තක් තියෙනවා. නමුත් ඉවරකට ගිහිල්ලා නැහැ. ඉවරකට යන්න අඩුම ගානේ ප්‍රාර්ථනාවක්වත් නැහැ කියලා මට නම් හිතෙනවා. මේ ජීවිතේ මේක ඉවර කරන්න ඕන කියන ප්‍රාර්ථනාවක්වත් ඇවිල්ලා නැහැ. නමුත් මේ අලුත් දෙයක් අත්දකින්නවා. සංකතයේ ඉඳගෙන අසංකතයේ යන්තම් ලාවට දකින්න වෙලාව. ප්‍රඥාප්තියේ ඉඳලා පරමාර්ථ තේරෙන වෙලාව. ඇත්තතරම් පොත් තියෙනවා. ඒ පොත් විමුත් අරගෙන මේවා කියනකොට පේන විශාරද බවක් පේන්න තියෙනවා. නමුත් එහා පැත්තට යන හැඟීමක් නැහැ. එනිසා මේ ආදීනව යාවට පස්සේ ඒ යෝගාවචරයට හිතුනොත් මේ මිදීමෙන්තර මේකෙ මිදෙනවා මේ විස මේක හොදලා නම් ගන්න දෙයක් නැහැ. මේ ටික අනික් කටට වැරදුනාට මට නම් එහෙම වෙන්නේ නැහැ. අම්මට තාත්තට වැරදුනාට මට නම් පුළුවන් කියලා හිතාන හිටපසෙම අතහැරලා ඒ ආදීනවේ ඉඳලා මුංචිතු කම්මිතා ඥානය කියලා කියන්නේ මුදා හැරීමේ තැනට යනවයි කියන එක. ඉතින් මේ ජීවිතයකට ගන්න තියෙන තීරණාත්මක දෙයක්. ඒක තීරණයක්ද ගන්න දෙයක්ද ගැනෙන දෙයක්ද කියලත් නැත්නම් අසංස්කාරික වෙන දෙයක්ද සංස්කාරික වෙන එකක්ද කියලත් කියන්න බෑ. එයා පැත්තට ගියාට පස්සේ මේක අතහරින්න ඕන කියන පැත්තෙන් බලනකොට කියන්න තියෙන්නේ මරණ මිනිස්සෙක් මරණයේ පැත්තේ ඉඳලා ජීවිතේ දිහා බලන බැල්ම පේනවා. අපි මෙතෙක් කල් බැලුවේ ජීවිතේ පැත්තෙන්ලා මරණය කියන්නේ මහ ව්‍යසනයක් කියලා බලන එකනේ. මේ මුංචිතුකම්මිතා ඥානය කියලා කියන්නේ මරණය පැත්තේ ඉඳගෙන මේ සියලු බැමින් වලින් මිදිලා, මේ සියලු ණයතුරුස් වලින් මිදිලා ඉන්න ජීවිතේ ඉඳලා බලනකොට මේ කරන කැඹරන කැඹිරිල්ල තේරෙන්න පටන් ගන්නවා. අන්තිමට මොකාටද මේ ඉතුරු වෙලා තියෙන්නේ? මේ ඔක්කොම අපි වටපිට තියෙන කට්ටිය සතුටු කරගෙන ඒ වගේම බලකඳවුරු හදාගෙන මට මේවා සරණක් වෙයි, පිහිටක් වෙයි කිව්වට හුඳුටුවම තේනවා එව්වත් ප්‍රත්‍යুৎপন্ন ධර්මයේ තමනුත් ප්‍රත්‍යুত্তර ධර්මය කවදාකවත් අපිට ඕන විදිහට වැඩ කරන්නේ ඒක නිසා වැඩි වැඩි වන්දන තියන අයට වැඩි වැඩි දුක් ඇති වෙනවා. වැඩි වැඩි ස්ථිරසාර තියන ඇත්තන්ට වැඩි වැඩි අමාරු. ඒක නිසා තරුණයෝ භාවනා කරනවා අඩුයි. මොකද භාවනා කරලා මෙතෙන් එනකොට ඒගොල්ලන්ට අනාගත සැලසුම් අභිවෘද්ධිය පිළිබඳව මේ බාධක එපා වෙන ගති පහළ වෙනවා. නිසා වයසට ගිය කට්ටිය කරනවා කෙරුවට ප්‍රතිඵල අඩුයි. මොකද හේතුව බයට කරන්නේ. ඒක මේ අර වගේ අර ඊලන්දාරිකමන සෙල්ලක්කාරවන්ට බලන්න පුළුවන් ශක්තිය දැන් නැහැ. ඔදේ නැහැ. ඉතින් සා දෙපැත්තම පරාදයි. තරණ විච්ඡත්තියට ඔදේ ශක්තිය තියෙනවා. ඒගොල්ලන්ට ලොකු බලාපොරොත්තු තියෙනවා ජීවිතයේ නිසා දැම්මම හදිස්සියක් නැහැ. වයසට ගිය කට්ටිය නම් ඉතින් මේක කුණු පංචස්කන්ධය හරි සෞතු කියන කරනවා. ඒ මුංචිත කම්මේදා හිත එන්නත් කලින් හිතනවා. කොච්චරද කියනවද ශරීර දුක් දීගෙන පවා කරනවා. නමුත් කෙරුවට අවශ්‍ය ශක්තිය නැහැ. කඩාන යන්නේ. ඉතින් මේ දෙක සමබර වෙනවයි කියලා කියන්නේ කලාතුරකින් වෙන දෙයක්. මුංජිතකමිතා ඥානෙ ආවට පස්සේ මේක හැම වෙලාවෙම පවතින එකක් නෙවෙයි භාවනා උග්‍ර අවස්ථාවේදී තේරෙන පටන් ගන්න දෙයක්. ආවට පස්සේ යෝගාවචරය ජීවිතේ දිහා බලන්නේ මේ රක්ෂණ සංස්ථාවල් දිහා බලන්නේ බැංකු දිහා බලන්නේ එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන දේවල් දිහා බලන්නේ අනේ අන්ධබාල දෙ කෙනෙක් එතන හීනක ජීවත් වෙන කෙනෙක් හදන ආස්මාලිකාවක් තීජයට වගේ. කිසියම් දෙයක එම ස්ථිරසාර පද්ධතියක් නැහැ. හර පද්ධතියක් නැහැ. ඒ නිසා මේ පුද්ගලයාට හොඳට තේරෙන පටන් ගන්නවා ඔය පසුගිය කාලේ ඇති වුණ ආර්ථික උද්ධමනයක් ඔය බලවත් වෙච්ච රත්තරන් මොලකාරින්ගේ සෑම සමීකරණයක්ම පච වුණා. හිතා ගන්න බැරි විදිහට ඔක්කොම කඩාන වැටෙනවා. ඉතින් අර මුංචිතුකම්මිතා ඥානය යන කෙනාට මේකෙන් සැලීමක් එන්නේ නැහැ තේරෙන පටන් ගන්නවා සරුවචනාංශ මේක තමයි කිව්වේ. එහෙම ඉස්තර දේවල් ලෝකේ නැහැ. ඒත් දැන් ආයෙත් පැලස්තර හදාගෙන ක්‍රමී කරගෙන යනවා. ඒක වෙනම කතාවක්. නමුත් ඕනෑම දෙයක් මේ විදිහට කැඩෙන්න පුළුවන් කියලා ඒ පැත්තෙන් ඉඳලා අසංකතයේ ඉඳලා සංකතයේ බලන්න පුංචි දොර කවුලක් විවෘතුනාට පස්සේ ඒ යෝගාවචරයාගේ මේ අගයන් වල ආඩම්බරයන් වල රුචි අරුචිකම් වල පෞරුෂත්වයේ සත්‍යයේ හැවාරේ ඉන්නා වගේ වෙනස්කම් වෙන්න වෙන ගතිය ශීඝ්‍ර වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර වගේ බාහිර ලෞක ලෝකායත ඥාන වලින් බාහිර වස්තු වලින් තමන්ගේ ස්ථිරතාවයේ හේතු හොයනවා වෙනුවට ඇති තාක් දුරට තමන්ගේම සීලය එහෙම නැත්නම් බුද්ධ ධම්ම සංඝ කෙරෙහි ඇති අචල භක්තිය වගේ දේවල් වල පිළිබඳව විශ්වාසය වැඩි වෙනවා. ඒ මුංචිත කම්මිතා ඥානය පහළුණාට පස්සේ පොතේ සඳහන් කරලා තියෙනවා අර රූප කර්මස්ථාන භාවනා කරන රූප කර්මස්ථානයේ අණුව අනිශ්චිතතාවය. ඒකේ ස්පාසු නොදෙන ගතිය. ඒකේ ඇතුලේ මේ මදයක් හරයක් පද්ධතියක් නැති බව වගේ එක බලන හිතෙත් පේන්න පටන් ගන්නවා. ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා රූපයක් දකිනකොට බලන රූපෙත් වෙනස් වෙනවා වගේ තමයි ඒ බලන හිතත් ශීඝ්‍රයෙන් බින්දෙන බව. ශීඝ්‍රයෙන් වෙනස් වෙන බව ඉස්සල්ලාම තේරෙන පටන් ගන්නවා. ඒක තමයි විපස්සනා ඥානයේ තියෙන අන්තිම කෙලවර. විපස්සනා ඥානයේ තියෙන අන්තිම කෙලවර මෙතෙක් වෙලා භාවනා කිරීමට පාවිච්චි කරපු හිතත් හේතුඵල ධර්මයකින් පටන් ගත්ත දෙයක්. ඒ නිසා ඒක රූප ධර්ම වලට වැඩි වේගයෙන් වෙනස් වෙන බව. ශීඝ්‍රයෙන් වෙනස් වෙන බව දැක්කට පස්සේ අර රූපයන් කෙරේ යන්තම් හරි මතු කරලා මේ දියුණු කරගත්ත මේ අනිත්‍ය භාවය, දුක්ඛ භාවය උදේටම තහවුරු වෙන්න පටන් අර ගන්නවා. මේ කවදා හරි වෙන්න තිබුණු දෙයක් මගේ අතින් මේ සිද්ධ වුණේ කියලා මේ පටිසංකා ඥානය ආවට පස්සේ ඒ යෝගාවචරයට බලන බලන සෑම දෙයකම කවදාකවත් එහෙම සරණක් හවුහරණක් වෙයි ගතියක් පේන්නේ නැහැ. ඔක්කොම නිකන් පුරුද්දලා අටවලා තියෙන දේවල් වගේ. වැල්ලේ වැලි වලින් හදපු මාලිගාවක්. හරි ලස්සනට හදන්න පුළුවන් පය වැඩි ගාමයක් කඩලා යනවා. අන්න ඒ වගේ ඒකේ තියෙන බිඳෙන බව දැක්කට පස්සේ ඒක නිකන් පේන තියෙන මේ එක ආනාපානයක් දිහා බලලා ඒකෙන් ලැබපු දැනුම මුළු ලෝකෙටම රූප නාම දෙකටම යොදන්න පුළුවන් බව තේරෙන්න පටන් ගන්නවා. එතකොට තමයි සරුවචන් වහන්සේගේ සර්වඥතාඥානය කියන එක එක පුද්ගලයෙක් ලැබුවට ඒක කිසිම රූපයක් කිසිම නාමයක් විනිවිද නෑයි කියලා දෙයක් නෑ. මේ යෝගාචරයට තේන පටන් ගන්නවා මේ ඥාතත් ඥානය කියන දෙකම ඇති වෙන හැටි විදි විදි යන හැටි නමුත් මේ අතරමැද මේකට තියෙන බය නිසාම අපි මෙතන පවතින මමෙක් ආත්මයක් උත්සාහ කරලා ඒකට සැප දෙන්න උත්සාහ කරන්නේ නමුත් ඒක හීන ලෝකයක් අහස් මාලිකාවක්. මේ පටිසංකා ඥානය තමයි අපි භාවනාවේදී හම්බෙන දෙයක්. ඒක නමුත් කතා කරලා තියෙනවා හිතලා සලසුම් කරලා ඉගෙන ගන්න ගන්න එකක් නෙවෙයි ආපු ගැම්මෙන් මෙන එකක්. ඉතින් ගියාට පස්සේ යෝගාවචරය සිද්ධ වෙන්නේ සීළු සංස්කාරයන් વિશે ඇති උපේක්ෂාවක් පහළ වෙනවා. අපි මේ කාය සංස්කාර සංසිඳන කොට උපේක්ෂාවක් කායනුපස්සනාදි බලාපොරොත්තු වෙනවානේ. ආනපානේ සංසිඳුණාට කලබල වෙන්න එපා. උපේක්ෂා වෙලා ආයෙත් આવොත් අල්ලා ගන්න විදිහට බලන්න කියලා කාය සංස්කාර විචය අපි උපේක්ෂා කරනවා. ඊට පස්සේ ද්විතීය ධානයේදී සමත භාවිතින භාවනාවේදී නම් විතක්ක ਵਿਚාර දෙක නැති වුණා කියලා කලබල වෙන්නේ හොඳට ඒකින තව ඉස්සරහට දෙන සුඛ උපේක්ෂාවට බලාපොරොත්තු වෙනවා. ඊගාවට චිත්ත සංකාර වශයෙන් සංඥා වේදනා දෙක නැති වෙනවයි කියලා කියන්නේ ඉන්න තැන මතක නැති වෙන එක. කොච්චර වෙලා හිටියද කොතනද හිටියේ ඉඳගෙනද හිටගෙනද මතක නැති අපි මතක මතක සටහන් පොත චිත්තක්ෂණයට වැඩ නොකර යන. ඉතින් හුඟෝ දෙනෙක් නැවත 100 එන්නේ ගැස්සිලා. ඉතින් ඊට පස්සේ අහන මේක නතර කරගන්නේ කොහොමද කියලා. නමුත් මෙතෙන් ගියාට පස්සේ එනවා ඒකට උපේක්ෂා වෙන්න. ඒකෙන් පෙන්නනවා කවුලුවක් ඇරලා මේ නිවන කියන එකට යන්න තියෙන ඉඩ. අන්නේ පිළිබඳ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා අපි කඩලා කඩලා වෙන් කරලා ඉගෙනගත්ත දේ සබ්බ සංකාර વિશેයි. සියලු සංස්කාර વિશેයි. උපේක්ෂාව එනකොට හිතේ තියෙන ස්වභාවය මම නැවතත් කියනවා මේවා මේ සංග්‍රහ ග්‍රන්ථ වල සඳහන් වෙලා තියෙන්නේ පටිලීයති පටිකුත්තති සම්න සම්පසාරීයති කියලා හිත මොනම ක්‍රමයකින්වත් කෙලස් දිහාවට තල්ලු කරුවත් යන්නේ නැති මට්ටමට එනවයි කියලා කියනවා. කර්මයක් රැස් කරන්න මොනම ක්‍රමයකින්වත් කීයක් දුන්නත් කරන්න බෑ කියලා කියනවා උපමාවට විදිහට සඳහන් කරන්නේ මේ ගිනි ගන්න නැත්තම් පත්තු කර පිටිබන්ධමක් දිහාවට කුරුළු තට්ටක් ලං කෙරුවොත් ඒ කුරුළු තට්ට ඇකිලි ඇකිලි ඇකිලි ඇකිලි පිටිපස්සේ පිටිපස්සට යනවා මිසක්ක කවදාකවත් ගින්න දිහාවට පණින්නේ නෑ නයිලොන් නූලක් ගින්නට ලං කෙරුවත් ඇකිලි ඇකිලි ඇකිලි පස්සෙන් පස්සට යනවා අන්න ඒ වගේ ඒ ගින්න කියලා කියන්නේ කෙලෙසයක් නම් කුරුළු තට්ට කියන්නේ හිතනම් හිත කෙලෙසට ලං කරන ලං කරන ගියාට පැකිලි පැකිලි ලැජ්ජ වෙලා බය වෙලා පස්සෙන් පස්සට පස්සෙන් පස්සට යනවා. කවදාක පැනලා බාර ගන්න ගතියක් නැහැ. ඉස්සර පළඟැටියා ගින්නට පනින්නේ ඒක රත්තරන් කියලා හිතාගෙන කියලා කියන්නේ. නමුත් අන්තිමට පිච්චුනාට පස්සේ අතපය පුච්චගත්තට පස්සේ එයා තේරුම් ගන්නගත්ත මොලේ ඇති පළඟැටියක් කියලා හිතමු. අන්න ඒ වගේ තමයි යෝගාවචර තේරුම් ගන්නවා මේ කය වචන හිත කියන තුන්දරෙන් සිදුවෙන මේ අකුසල් ප්‍රමාණය දැනගත්තට පස්සේ ඒ වයින් තියෙන අනතුරු දැනගත්තට පස්සේ මොන්නම ක්‍රමයකින්වත් ආයේ සබ්බපාප සාකරණම් කියනක 100ක් වෙනවා ඒ හිත කෙලස් දිහාට මෙහෙවවත් යන්නේ නැහැ කිසිම සංස්කාරයක් පිළිබඳව සංස්කාර කියලා කියන්නේ කර්ම චේතනා කිසිම ක්‍රමයකට චේතනා පූර්වක කර්ම රස කිරීමක් පිං වේවා පව් වේවා මොකකටවත් යදවන්නේ දන්නවා මේවා සේකෙම වෙන්න තියෙන අන්තිමට සංසාර දික් වෙන එක. නිසා මේ ලද අවස්ථාවේ කිසියම් සංස්කාරයක් විශ්ේ ප්‍රයෝග නොකරන ගතිය කියන්නේ ප්‍රයෝග පටිපස්සම්බ කියන්නේ. චිලු ප්‍රයෝගයන් බහා තබන. පරිශ්‍රම වෙනුවට පරිස්සමෙන්ට පටන් ගන්න. මෙතෙක් කල් තියෙන පරිශ්‍රම කීර්ති නාම ලබන්නට, ලාභ සත්කාර ලබන්නට, කීයක් හරි හම්බ කරගන්නට, වැඩි ශ්‍රාවක පිරිසක් ඇති කරගන්න නානාප පරිශ්‍රම තියෙනකොට දැන් තේරෙනවා මේ සෑම දෙයකින්ම වෙන්නේ කොකු දැන් පරිශ්‍රම ඉස්සර වෙනවා. දැන් අපි පරිස්සම්. මොනම දෙයකට කාකවත් දෙයකට විරුද්ධ වෙන්න යන්නෙත් නැහැ. උපේක්ෂා වෙනවා. නමුත් කිසියම් දෙයකට උනන්දු වෙලා මම මේ දේ කරනවා කියලා මම යන්නෙත් නැහැ. කරන්න කිරිලකුත් නැහැ. ඉතින් මේක පේන්න තියෙන්නේ නිකන් කරාරින ගතියක් එහෙම නැත්නම් කැක්කුමක් නැති ගතියක් විදිහට තමයි ලෝකයා අපිට එතෙන්ද ගිය කෙනාට බැනුම් අහන්නේ. බණින්. මොකද මේ පුද්ගලයාට තේනවා කිසිම කෙනෙක් මගේ ප්‍රශ්නට උත්තර දෙන්න නැහැ. එයත්ව දන්නේ සංකතය විතරයි. එයත්ව දන්නේ සම්මුතිය විතරයි. ඒ නිසා එයත්න්ට පේන්න තියෙන මේ කරදරිලක් විදිහෙන් නමුත් සරුවචන් ආංශේ නැත්නම් ඒ පාරසදී මහරහතන් වහන්සේ වගත්තු අපිට ඒක නොකියා කියලා දීලා තියෙනවා. ඇස් පෙනුනට මොකද? අන්ධකාරයේ අන්ධෙක් විදිහට හිටපන්. කන තිබුණට මොකද? බීරෙක් වගේ හිටපන්. කොන්ද පන තිබුණට මොකද? කොන්දේ අමාරු මිනිසෙක් විදිහට බේරියන්. මේ දේවල් පිළිබඳ හොඳ ඥානයක් තිබුණට මෝඩෙක් වගේ පැත්තකට වෙයන්. වෙන්නම මොනවක් කරන්න බැන්නම් මලපිණියක් වගේ වෙලා බේරියන් කියලා. මං හිතන්නේ මේිට වැඩිය කියලා දෙන්න ක්‍රමයක් සරුවචනාන්තර තියෙනවා කියලා. ඒකට මං හිතන්නේ සාමාන්‍ය පෘථග්ජනයෙකුට විරුද්ධ වෙයි කියලා. කරන්න අමාරුයි. ඒකම තමයි බාහ්‍ය පිටිපස්සෙන් ඇවිල්ලා අනේ කොහොම හරි මට බණ ටිකක් කියනකොට දිත්තේ දිත්තමත් සම්භවිසති. දැකීම දැකීම පවරේ නැත කරපන් ඊට පස්සේ යහට නොදැක්කා වගේ හිටපන්. සුතේ සුතමත් සම්භවිසති අපිට නානා ප්‍රදේවල් කට්ටි ඇවිල්ලා කණේ තියෙනවා. අනික මිනිස්සුක් කියලා දිනවා ඒ තමන්ගේ අම්මා වෛශ්‍යාවක් නිසා ඔක්කොමලා ඇවිල්ලා ගමේ මිනිස්සු කියනවලු උඹ මෙච්චර ලස්සන හොඳ මිනිස්සෙක් වුණාට අම්මා වෛශ්‍යාවක් කියලා. ජීවංශකලී අම්මා කරගන දේ අම්මට තියෙ මගේ අම්මනේ. එච්චරයි. ඊට පස්සේ ආ කවුරක් කියන්නේ නැහැ. එහෙම නැතුනොත් වෙන්නේ මොකද අම්මා එදත් වෛශ්‍යාව අදත් වෛශ්‍යාව කපහුරු ගන්න ගියාට පස්සේ ගෙදර සාමෙත් නැති වෙනවා. අන්නේ විදිහට පරිස්සම මිසක්කා අපිට ඇහෙන දේවල් අපිට දකින දේවල් සේරටම හේතු කාරණු හොයන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම හිත බාහිරට යනවා. නිසා දිත්තේ දිත්ත මන්තම් භවිෂති කියලා කියන්නේ දැක්කා තමයි ඒක නොදැක්ක නෙවෙයි. නමුත් දැක්කේ නැතුවා වාගේ. ඇහෙනවා තමයි. නෑ වුණා වාගේ. මුතේ මුත මන්තම් භවිෂති ගන්ධ සුවඳ දැනෙනවා, පහස දැනෙනවා, රස දැනෙනවා. මුත් කිසිම දෙයකට නොසැලෙන කෙනෙක් වගේ විඤ්ඤාතේ විඤ්ඤාත මන්තම් භවිෂති හිතට හිතවිලියාවට නාවා වාගේ. ඉතින් අර කාට කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා සමහර වෙලාවට යෝග ජීවිත ගත කරත් අරණ්‍ය ගත කරත් සමහරට හිත හරියට සැලෙන වෙලාවල් කිපෙන වෙලාවල් එනවා. ඉතින් ඒ වෙලාවට ඔක්කොම පැත්තක දාලා සක්මන් කරනවලු ඇහි රූප නොරැඳේ, කනේ ශබ්ද නොරැඳේ, කයේ පහස නොරැඳේ, හිතේ හිතවිලි නොරැඳේ. ඇහි හිතවිලි ඇහි රූප නොරැඳේ. ඇත්තටම ඇහැ සජීවී කියලා කියන්නේ කිසිම රූපයක් රැඳෙන තැනක් නෙවෙයි. රැඳුනොත් ඊගාව රූපේ බලන්න ඇහක් නැහැනේ. රැඳෙන්නේ පිටිපස්සේ තියෙන මොඩකමේ තමයි. ඒක රඳව ගන්න නැතුව ඇහැ විතරක් එලි කරගෙන ඉන්නවනම් ඒ මනුස්සයා හොඳ නිරීක්ෂකෙක් වෙයි. විපස්සකෙක් වෙයි. ඊගාට එන සද්දයට කන හදිගස්සන ඉන්නේ නැතුව ඇහිච්ච දේ විග්‍රහ කරන්න ගියොත් වෙන්නේ අර හරක් දවල් කාලා රැයට වමාරලා කන දෙල්ලම තමයි. අපි කරන්නේම ඒ රෝමොත් රෝමන්තකයන් කරන වැඩේ තමයි. වමාරා කෑම තමයි තියෙන ජනමාධ්‍ය කියලා කියන සුද්ධම වමාරා කෑම. කිසිම අලුත් දෙයක් ඒක ඇත්තේ නැහැ. අපිට ඒ කොච්චර කැතද කියනවා අපි ජනමාධ්‍ය නැතුව අපිට ඉන්න බෑ. පත්‍රේ බැලුව නැතුව ඉන්න බෑ. බත් නිවේලක් නොකා ඉන්න පුළුවන්. අර විල්සන් කියලා මිනිහෙක් අපිත් එක්ක භාවනා කරා. ඒ මනුස්සයා පැය හතර භාවනා කරන්න පුළුවන් මිනිහෙක්. ගෝ කැවිදක් මිනිහෙක් පස්සේ ඉස්සරහනේ ගොඩාක් කල් භාවනා කරා. පස්සේ එයාට ප්‍රශ්නයක් මතුණා. මොකද හේතුව එයා ළඟ බැංකු මුදලක් තියෙන එක සුළු මුදලක් ගන්න පුළුවන්. අම්මා අසාධ්‍ය වුණා. ඊට පස්සේ මං කෝයි මුදල සහෝදරට දෙන්න දීලා අම්මට හරවල මහත්තයාගේ මේ පැත්ත බලන්න බැරි කියලා කිසිම සහෝදරයෙක් නැහැ. ඔක දීපු ගමන් ඒගොල්ලෝ ඒකෙන් කාලා අම්මා මාරු ඊට පස්සේ ගෙදර ගිහිල්ලා අම්මට උපස්ථාන පටන් ගත්තා. අම්මට උපස්ථාන කරපු ගමන් සනීපුණා. ඊට පස්සේ පදයන් ස්වාමීන් සාපව භාවනා මධ්‍යස්ථානට එන එක මට සැකයි. මේක මං විසින් කළ යුත්තක් මම මේක දිගටම කරනවා මේ සුළු මුදලෙන් මමත් ඇපිලා අම්මත් උපස්ථාන කරනවා අපි සතුටින් ඉන්නවා. එහෙනම් මාස ගාණක් ආවා මේ විදිහට. ආවට පස්සේ මම ඔය කොහොමද එළිය රටේ ජීවිතේ අනේ ස්වාංශ කියලා වැඩක් නැහැ. මං වගේ මේ පොඩි මුදලකින් යපෙන මිනිස්සුයෙකුට රටේ තියෙන බඩු ගණන් වල හැටියට එහෙමනම් මොන විදියෙන්වත් ඔලුව උසන්න බෑ. කොහොම හරි ජීවත් වෙනවා. හැබැයි පත්‍රේ වලපුවාම කැම නැතුණත් hina කාලා ජීවත් වෙන්න පුළුවන් කියලා. මෙතන හැමදාම පත්‍රේ බලනවා කියලා. අපිත් කරන්නේ ওই ටික තමයි. ඒ වමාරලා කන දෙයට තමයි අපි කෑදරකම තියෙන්නේ. අලුත් දෙයකට අපේ හිත තියෙනවනම් හිතේ පරණ රූප තියානේ හිටියොත් හිතට අලුත් රූප බලන්න බෑ. කනේ පරණ සද්දාහා හිටියොත් අලුත් සද්ද අහන්න බෑ. මේ කය අලුත් කරගත්තේ නැත්නම් එනේන දෙයට මේක ලෙඩ වෝදාවක් වඩපත් වෙනවා. හිතට එන දේවල් අපි වගේ යන්න උත්තර බඳින්න ඒවට උපැන දාතික ලියන්න පටන් අරගත්තොත් මෙයා එන්න එන්න කොජ දමනවා. ඒක නිකන් අනුන්ගේ දෙයක් වගේ බටනලාවේ තියෙන වටිනාකම තමයි මේ පැත්තෙන් එන හුලන් එහා පැත්තේ යන්නේ ඒක. එතකොට මිහිරි නාදයක් එනවා. හුලන් අතර වුණ බටනලාවක් වෙන්නේ නැහැ. අපි මුළු ජීවිතේම ඊට පස්සේ කවුදෝ පිබිනවා. මොකද්ද නාදයක් එනවා බටනලාව හිස් වෙන එක විතරයි තියෙන්නේ. ඕන කෙනෙකුට ඕනේ පිඹිල්ලක් පිඹගත්තයි. ඉතින් ගියාට පස්සේ අපි හුදු ධර්මතාවයක් වඩපත් ඒ ධර්මතාවයට තමයි මේ සංඛාරූපේක ඥානය කියලා කියන්නේ මේක තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඒක පටන් ගන්නෙ කොතනින්ද? මේ දේවල් වල පොදු ලක්ෂණේ දැකීම. නැත්නම් manussකම දැකීම. හැම මිනිසෙක් තුළම මනුෂයා මේ දෙමළ වෙන්න පුළුවන්, අබෞද්ධ වෙන්න පුළුවන්, බුද්ධහන් විරුද්ධ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හොඳ බෞද්ධෙක් වෙන්න පුළුවන්, උසස් කෙනෙක් වෙන්න පුළුවන්, රහත් වෙන්න පුළුවන්. නමුත් ඔක්කොම මිනිස්සුයෝ නම් අපි ගොඩාක් ප්‍රශ්න වලින් මිදහස්. අපි මනුස්සකම අමතක කළා මේ ස්ත්‍රියාවක් වශයෙන් පුරුෂයෙක් වශයෙන් හොඳ වශයෙන් නරක වශයෙන් බලන්න ගියාම තමයි අර මනුස්සකම නැති ඒ ජම්බෝන දස්සයක් වගේ තියෙන පිරිසිදු දේ අර පුංචි ස්ත්‍රීකමෙන් පුරුෂකමෙන් ගන්න මේ හොඳ නරකෙන් උපක්ලේශ කෙරුවට පස්සේ අපිට කවදාකවත් මනුස්සකම දකින්න බෑ මනුස්සෙක් වෙන්න බෑ. නිසා භාවනායේදී මොනවත් අලුතෙන් අපිට හම් වෙන්නේ අපව අපි මිනිස්සු වෙනවා. අපේ හැවේ ප්‍රകൃතියට එනවා. ඒ ප්‍රകൃතියට එන්න නම් මේ සංස්කාර කියන, චේතනා කියන, කර්ම කියන එව නැත්නම් මේ අනන දේවල්, අවුල් කරන දේවල් වෙන් කරලා නැතුව ඉන්න පුළුවන් බව සංකාරුප්පේක්ඛා ඥානදී පහළ වෙනවා. අන්න එතෙන් තමයි මේ ප්‍රතිපදාව කියලා පැමිණෙන්නේ. ප්‍රතිපදා කියන්නේ නියම තැන්න පැමිණීමේ මාර්ගය. ඒ නිසා අපි යමක් කරන තාක්කල් චේතනාපූර්වක කරන තාක්කල් කර්ම රැස් වෙනවා. ඒ සියලු කර්ම පිං හෝ පව් අනිවාර්යයෙන්ම විපාක දෙන්න ඕන. විපාක දෙනකන් ඉන්න වෙනවා. ඒ විපාක දෙන වාරේ කෙලෙස් සහිත පුද්ගලයා අලුතෙන් කර්ම රැස් කරනවා. ඉතින් මේක සදාකාලික යන චක්‍රයක්. ඒ සංකාරුපික ඥානයට යනකොට තේින පටන් ගන්නවා අඩු ගානේ පෙරන පෙර කරපු කර්ම ඔක්කොම ඇවිල්ලා මට වද දීපු දාවයි. කරදර කරපු දාවයි ඒ මතින් හිතවත් නරක කරගන්න. වෙච්ච දෙයට යන්න අන්නෝ අලුතෙන් කර්ම රැස්න කරන තැනට එන්නේ මේ සංකාරූපක. ඒක තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ ප්‍රතිපදාවේ කෙලවර කියලා. ඒ කියන්නේ අපි නැවතත් පිරිසුදු මූලික தത്വයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතෙන් ආවට පස්සේ එහා කෑල්ල බොහෝම ලේසි. ඒක නිකන් සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ කන්තුරුවට ගිහිල්ලා අපි මොන හරි සාතිකයක් වෙන සාතිකයක් හරි ගන්න ගියාම එතෙන්දී මුල් මුල් අවස්ථාවල ඒක කරන්න ඉල්ලන දේවල් අලුතෙන් උපදින එක ලේසි. ඒ තරම් දේවල් අප්පගේ නම අහනවා අප්පගේ තාත්තගේ අම්මගේ අහනවා තාත්තගේ අහනවා තාත්තගේ තාත්තගේ අහනවා. ඉතින් අර මනුස්සයා ගෙදර යනවා ආයෙ හොයනවා ආයෙ ගේනවා ආයෙ හොරනවා ඉතින් ඔය පුරෝලා පුරෝලා ඊට පස්සේ කියනවා දැන් ඒක හරි ඊගාව කවුන්ටරේට යන්න. ඊගාව කවුන්ටරේ. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා අර මනුස්සයා තියනා තාක හැමතැනටම අරගෙන ගියාට පස්සේ ඉතින් ඒකේ අසංගහන තැනක් නැති වෙනකන් අසංගහන. අර මනසට මොනවාක්වත් වෙනසට උපැන්න සාතික. ඉතින් ඊට පස්සේ කියනවා දැන් ඔක්කොම හරි සීසි මහත්තයා කියන වැඩේ හරි හෙට හතාමාට එන්න ඔන්න ලොක්කයි කියලා. ඉතින් ගිහිල්ලා සුදු ඇඳගෙන එදාට විතරක් මේ පොලිමේ ඉන්නවා ලොක්කා එනකන් ඉතින් හිතනවා අනේ මේ පොඩි අත්තු මෙහෙම කරදර කරන ලොක්කා මාව මොනවා කරයිද දන්නේ මේක අසං කරන්න කියලා ඉතින් බොහෝම බගෑපැත්තු කියලා ගියාට ලොක්කා පිටිපස්ස අහක බලන අසං කරලා දෙනවා. ඔබ දෙයා බලන්නේ සීසී අසං කරලා තියෙනවා නම් ආයෙ බලන්න දෙයක් නැහැ. ඉතින් අර මනුස්සයා හිතන්නේ දැන් නම් හෙන්න පෙරලියක් වෙයි මොකද අර පියන් මහත්තයා ඔච්චර සරණ ලොක්කා කොච්චර සර වේද කියලා. ඒ කටේ කිසිම සරක් නැහැ අහක බලන අසං කරලා දෙනවා. ඒ වගේ මෙතෙන් යනකම් ඒ ප්‍රතිපදා ඥාන දර්ශන සම්පූර්ණ වුණා නම් ඉන් එහාට වෙන දේ ඕනම වෙලාවක වෙන්න පුළුවන්. කොටිම කියනවා ඒක අනාලම්බිතයි ස්වාධීනව සිදුවෙන වැඩක්. නිසා යෝගාවචරයට තියෙන අතර මේ පටිපදා ඥාන දර්ශනයක් නෙවෙයි. පටිපදා ඥාන දර්ශන කලින් කලින් ගත දර්ශනවල තියෙන ගැම්ම අන්න ඒකට හේතු වෙන අර ඥාත පරිඥාව කියලා එනේන ආරවුණ එන හැටියෙන් ඇති හැටියෙන් පමානවි අප්‍රමාදීව බලන ගතිය මේක තමයි සතියෙන් කරලා දෙන්නේ. ওই ටික තියෙනවා නම් සදා කාලික විපස්සනා වැඩනවා කියලා හිතාගතයි. ඒ කරන යනකොට අහවල් වදේ පැමිණෙන්නේ නැහැ, දුක පැමිණෙන්නේ නැහැ, බාධා පැමිණෙන්නේ නැහැ කියලා මොනම දෙයක්වත් නැහැ. ඒ පැමිණෙන දේවල් දරන්න පුළුවන් ගතිය විතර වැඩි වෙනවා නම් එච්චරයි. ඒ දුක ආවට පස්සේ මට මොකද හිතෙන්නේ කියලා හිත බලන්න. කාගෙන යන්න පුළුවන් නම් එච්චරයි. ඒ කියන්නේ අපේ ප්‍රතිශක්තිය වැඩෙනවා. ඉවසීමේ ශක්තිය වැඩි. අන්තිමට ඉවසීමේ ශක්තිය තමයි උපේක්ෂා තමයි සංකාර උපේක්ඛාව. ඒකට තමයි මේ කරගෙන කරගෙන යන්නේ. ඒක නිසා මේ හරි උංගා ගැඹුරක් තේරෙන්නේ නැති ගතියක් ඒ වගේම අදාළ නැති ගතියක් හිතෙනවා ඒක ඉතින් බය වෙන්න දෙයක් නැත්තේ නෑ මොකද සංකතයේ ඉඳගෙන අසංකතයේ විස්තර කරන්න අමාරුයි සම්මුතියේ ඉඳගෙන පරමාර්ථ ධර්ම විස්තර කරන්න අමාරුයි නමුත් මේ වගේ පිරිසකටත් බැරි නම් මේක කවදාකවත් බෑ මොකද මේ විස ගොඩාකයකට ඇප වෙලා කැප වෙලා ඒක සඳහා ඥාත පරිඥාව සෑහෙන්න දියුණු කරන්න අඩු ගන්න ප්‍රාර්ථනා කරොත් පිරිසක්. අදිෂ්ඨාන කරගෙන යන පිරිසක්. ඒ නිසා උත්සාහ කරන්න ඕනේ මේ දේ කරන්න හදන්නේ මේ යන ගමනේදී කරන්න දෙයක් නැති වුණාට අතුරු පාරවල් තියනවා බොරු වලවල් තියනවා නොවැටි යෑම සඳහා පෙර කරන ලද ආයේගේ මතක සටහන් එකතු කිරීමක් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා මේවා දන්නේ නැහැ. මේ අපිට මේවා කටපාඩම් නැහැ කියලා භාවනාවට බාධා වෙයි කියලා හිතන්න එපා. ඉනේන අරමුණට අප්‍රමාදීව මූණ දීම තියෙන තාක්කල් භාවනා ඉස්සරහට යනවා. එනිසා ඕනේ පොතක් ගත්තොත් මේ මම සඳහන් කරපු කොටස පිළිබඳව බොහෝ විස්තර තියෙනවා. ඒකට හේතුව මොකද? ඒ භාවනා කරන අය මෙතෙන් ගියාට පස්සේ හැම කෙනෙක්ම අලුත් නවතාවයක් අත්දකිනවා. වැර පුදුමාකාර විදිහට වැටෙනවා. මේ වැටලා නැගිටිනවා. ඊට පස්සේ මේ පුද්ගලයා ඒක ලියලා තියෙනවා මම නම් අරයා වැටුන තැන නෙවෙයි වැටුනේ මෙන්න මෙතනයි වැටුනේ මම මෙහෙම ගොඩ ආවේ කියලා. ඒ වෙනකොට ඒ යෝගාවචරය ස්වයන් සිද්ධව නැගිටින්න පටන් අර ගන්නවා. ඒ නිසාම මේ උපේක්ෂාව වැඩෙන බව තේරෙන පටන් ගන්නවා. ඉතින් මෙතෙන් එනකොට පැහැදිලිව කියන්න පුළුවන් ඔය අර ඥාත පරිඥාව ඉඳලා තීරණ පරිඥාට එනකොටම යෝගාවචරයේ ඥාන පරිමකම නැති වෙනවා. පැවිදි උපවිදි කියන එක නැති වෙනවා. අරණ්‍යයේද ගමේද කියන එක නැති වෙනවා. මොන මොන જાති කෙරුවක්වත් මතුවෙන අරමුණ කෙරෙහි අරමුණ විශේෂයි ඒ ධාතු මනසිකාරය මතු කිරීමේ දක්ෂතාවයේ තියෙනවා නම් පූර්ණ සුදුසුකමක් තියෙන බව තමන්ගේ පිරිච්ච ගතියට ලොකු හයියක් වෙනවා. ඉතින් අපි ඊට ඉස්සෙල්ලා තියෙන ඒ තේරුම් ගන්න ඉස්සෙල්ලා තියෙන ශාරීරික අඩුපාඩුකම් අනම්මනම් දේවල් ඉස්සර කරන්න හදනවයි කියලා කියන්නේ අපි තාමත් අර හිත ඥාත පරිඥාවේ තා පල්ලෙහාට දාගන්න හදනවා. ඒක නිසා එහෙම නෙවෙයි කරන්න තියෙන අපි ඉදිරියට යන්න පුළුවන්. මම යනවා කියන හැඟීම ගත්තොත් පමණ ඒ ගැඹුරු ධර්ම එන්නේ එන්නේ එන්නේ තේරෙන තැනකට යනවා. තේරෙන තැන විතර නෙවෙයි තව කාටද කියලා දෙන්න තැනට පවා යන්න පුළුවන් වෙනවා. එතකොට තමයි අපිට බාහිර සාසනය පිළිබඳව යම් සේවයක් කරන්න පුළුවන් වෙන නමුත් ඒක නෙවෙයි වැදගත් වෙන්නේ ඉස්සල්ලාම තමන් වශයෙන් තේරුම් ගන්න එක නිසා ඉතාමත්ම සරල දෙයක් තියෙන්නේ. ඒ සරල දේ හරියට කරගෙන යනකොට ගැඹුරු දේ සංකීර්ණ දේ තේරෙන පටන් ගන්නවා. ඒක තන්නේ කරම මුලින් පටන් ගන්න ඕන දෙතුන් දෙක විතරලා සමුහ භාවනාවෙන් කරත හැකියි. නමුත් ඒ අර භාවනාවේ පරියන්කට ගිහිල්ලා මේ ඥාන වලට එනකොට තන්නේ කරම තනි අලියෙක් වාගේ තනි කඟ වේනෙක් වාගේ කඟ වේනගේ තනි අඟ වගේ තමයි යන්නේ. එතකොට තමයි බුදුහාමුදුරුවෝ ඈත ඉඳලා අපට අත්වනන ගතියක් නැත්නම් ධර්මය තේරෙන ගතියක් ධර්මය තුලින් බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන් ගතියක් තේරෙන්නේ. එතකොට හොඳටම තේරෙනවා අපි අවුරුදු 2500ක් පරණ ශාසනයක නෙවෙයි වැඩ කරන්නේ. සරුවචනන්සේ පිරිනුවම් පාපු ශාසනයක නෙවෙයි සජීවී ශාසනයක වැඩ කරන්නේ. බුදුහාමුදුරුවොත් එක්ක ඉඳගෙන වැඩ කරන්නේ කියලා ධර්මයේ තියෙන සජීවී ගතිය Tamange සජීවී ගතියෙන් තමයි එන්නේ. නැති කට්ටිය ඉතින් හරියට අඩුපාඩුකම් කියනවා මේ බුදුහාමුදුරුවෝ දැක්කනම් මේක ලේසි ධර්මයේ හොඳ එක තිබ්බනම් මේක ලේසි අපි මෙහෙම වුණා නම් ලේසි අර එහෙම වුණා නම් ලේසි කියලා අර නොකරන බෙදකමට කෝඳුරු තෙල් කල 7යි 7යි ඉල්ලනවා. වැඩේට එච්චර අවශ්‍යතාවයක් නැහැ. ඒ අනුව කියන්න තියෙන්නේ මේ වගේ පිරිසක් දකින්නකොට මේ වෙනකොට ලබාගෙන තියෙන ඒ ජයග්‍රහණ ටික සතුටුදායක මට්ටමේ ඉක්මවලා තියෙනවා. දැන් තියෙන එක දිගට පවත්වාගෙන යන්න. මේ තියෙන බණ වලින් මම හිතන්නේ මහා ලොකු ධෛර්යයක් ශක්තියක් ලැබෙයි කියලා. නොලැබුණත් මේ ඇත්තෝ තනියෙන් පටන් ගත්ත සටනක් මේ ගෙනියන්නේ. දැන් අපි එකතු වෙලා ඉන්නේ ඒ එකම සටන කරන පිටසේ එක වහලයක් අත එකතු වීම පමණයි. අපි දෙන්නේ එකතු වෙලා කතා කරන ආව පිරිසක් මෙතන නැහැ. දැන් අපිට තියෙන්නේ එකතු වෙච්ච පිරිස අතර හොඳ සමගියක් ඇති කරගෙන තමන්ගේ සටන දිගට කරගෙන යන්න මේ ඇහෙන්නේ මොකද්ද? මේක ඉස්සලා ගිය ඇත්තන්ගේ අඩිසලකුණු ලකුණු. පියවර තබන ලකුණු මේ ඇහෙන්නේ. ඒ නිසා අපි අසරණ නැහැ, සසරණයි, අනාත නැහැ, සනාතයි. හැබැයි සංකතයට හැරුණොත් සම්මුතියට හැරුණොත් අසරණයි අනාතයි. ඒක ඉතින් එක එකනාගේ අවස්ථානුකූල වෙන තීන්දුවක්. ඉතින් මේ අසරණ වූ අනාථ වූ සංකත වූ සම්මුති වූ ලෝකයෙන් අපිට සසරණ වූ සනාත වූ අසංකත වූ පරමාර්ථ ලෝකයේ මේ භාවනා තුළින් දැක ගන්නත් මේ ධර්ම කොටස හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට මේ නිමිත් ධර්ම දේශනාව સમાપ્ત කරනවා ශිරු දිනාටම මේ ඥාන මාර්ගයේ වරක් ගිය කෙනෙකුට නම් දෙවෙනි වරක් යන්නත් නොගිය කෙනෙකුට සම්පූර්ණ කරන්නත් ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි පැයකමාරක් විතර කාලය aran තියෙනවා. සම්ප්‍රදාන කුල ආරාධනා කරනවා මේ පිළිබඳ කීයුතු කළ යුතු ඇති යුතු ප්‍රශ්නයක් තියෙනවා මතු කරන්න කියලා නැත්නම් අපි පුදුතු පරිදි පේන පේනාට පින් පැමිණීමේ ඥාතීන් සීපත් කිරීමෙන් પરමාර්ථ සීපත් කර ගැනීමේ දවසේ කටයුතු සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. සම්මාන සමාධියේ පරමපුරුෂ දීකේ කාපරෝ ඒ තාක්කල් ඒකට මාර්ගය කියනවා මාර්ගය ඉන්න තාක්කල් ඉස්සරහට වසට යනවා වැටෙන්න ඉඩ තියෙනවා ඵලයෙන් තමයි අපි නොසැලෙන ඉරිවර්ටිබල් තැනකට ආපහු හැරෙන්නේ නැත් තැනකටපත් වෙන එක තමයි ඵලයෙන් සිද්ධ වෙන්නේ එතකන් යන්න පුළුවන් නෑ ඒත් නෑ ඒක මේ සාමාන්‍යයෙන් අපි කොහොමද කියන්නේ මෙහෙම මෙහෙම කියයි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 10ම ලිව්වොත් විචිත සම්මාන ලැබෙන බව හැබෑව ඔය පාස් වෙන්න ප්‍රශ්න පත්‍රයේ ඔක්කොටම ලියන්න ඕනෙත් නෑ මුළු දැනුම ඕනෙත් නෑ ප්‍රශ්න තුනක් විතර නම් හොඳට ප්‍රිපෙයාර් වෙලා ගියොත් 33 ගන්න පුළුවන් ඒවට ඉතින් විසුද්ධි ටික විතරයි ගන්න තියෙන්නේ විසුද්ධි වලට විස්තර කරලා තියෙනවනේ දැන් ඔය පටිපදා ඥානය හරියට විස්තර කරනවා භය ඥාන, භංග ඥාන, ආදීනව ඥාන, මුංචිතු කම්ම ඥාන, පරිසංකායන සංකාරූපක කියලා හයකට කඩලා පෙන්නන. ඔක්කොගෙම තියෙන එකක්. ප්‍රතිපදාව මොකද්ද? මේ සංකතයේ තියෙන එක අසංකතයට හරව ගන්න එක තමයි තියෙන්නේ. ඒතකොට ඉතින් තේරෙන්නේ නැහැ. මේ කියන අපබ්‍රංශේ තේරෙන්නේ නැහැ. බරපතල වචන වලින් කියන්නේ. ඒක තේරුම් කරන්න තමයි පොඩි පොඩි ඥාන වලට කඩලා කඩලා පෙන්නන්නේ. නිවන් අරමුණු භාවනා ඒක ස්ථාවරයෙන් දෙන්න අවුරුදු හතකට ගියා දෙන්නම රොම මොකද වෙන්නේ මේ කුණාගේ ප්‍රේත මේ කරුණ පිළිගෙන හරියට පෙරදීම තියෙන විදිහට කතාවක් කරන්නේ මොනවද පරිච්ඡේ තියෙනවද පස්සේ සංකා විතරයි සුද්ධි ඒ ඒ කර්මනා තුන තුන එකක් හරියට කරගත්තොත් දැනුම හරියට ලබා ගත්තොත් එක අවස්ථාවක මුල මුලමදී දැනුම හොඳට ලබා ගත්තොත් එකම පරිණතයේදී ඒ තුන එකක් පැයක් දෙකක් පැය දෙකක් තුල විතර මෙනෙහි කරන මෙනෙහි කරලා එක දිගට එකම පරිණතයේදී ඒක බඩට වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් එනවා කියුවොත් ඒක හරිද? නෑ ඒ විතරක් නෙවෙයි. ඒ නෙවෙයි විසද්ධිය හතම එක පරියන්ක ඉවර වෙන්න ඕනේ. නිවන් ලබනවා කියන්නේ පටන් අර ගන්නකොට අපි කෙලෙස් සහිතව පටන් ගන්න පුතත්ජන හිතින් වාඩි වෙච්ච ගමම අර මුල් මුල් ඥාන ටික සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ වෙලා තමයි ඒ විසුද්ධි ඥාන සම්පූර්ණ වෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනනම් අපි දැන් මම මේ කතා කරන වචනයක් වාක්‍යයක් කතා කරනකොට මම හරි දන්නේ නැති කාලේ ඉස්කෝලේ ගිහලා ඉගෙන ගත්ත ආයන්න උදව් වෙන්න eBay නැත්තම් මට මේ කතා කරන්න බෑනේ. ඒක ඒ වෙලාවේ ඒ වෙලාවට අර උදව් ව්‍යාකරණ උදව් කරන්න ඕනේ සෑම දෙයක්ම ඒව දැන් ඉතින් ඒව වැදගන්නේ ආයන් ආයන කියලා ගොඩක් කල් කියලා අපි හිතන්නේ. මේ සෑම දෙයකටම මුල් වෙන්නේ අර මුල් ලෙව ඔක්කොම ඇවිල්ලා පෙළ ගැහෙනවා ඉතින් පුරුද්දට වෙනවා. ඒක නිසා අපිට තේරෙන්නේ අපි ප්‍රයත්න කරන බව. ඉතින් ඒ නිසා ඒ හැම වෙලාවෙදීම එතන හදලා ගන්න ඥානයක් මිසක් අර අපේ මේ කියන්නේ ලොකු සාංචින්න කාලේ කියන්නේ. පුටුව හදන මිනිස්සයා කකුල් දෙක හදලා තියෙනවා. ඇඳ හදලා තියෙන. ඔක්කොම අරන පුරුද්දනවනේ. ඒ වගේ යෝගාවචරයට මම දැන් නාම රූප ප්‍රඥාලය හදලා ඉවරයි. ඒක කබඩ් එකේ තියලා ඊගාට පච්චේ පරිග්ගා ඥානෙ හැදිලක් නැහැ. පස්සේ ඇවිල්ලා පුරුද්දලා නෙවෙයි. ඒ වෙලාවෙම අරකෙන් මේකට මේකෙන් මේකට ඒක සීඝ්‍රයෙන් හැදෙනවා මොකද පළ පුරුද්ද නිසා. ඒ නිසා ඒකේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ධාතුමන්තරයෙන් මේක වෙස් කරලා ඉදිරිදී යන සබාවේ කොටිම්ම කියනවා නම් එක චිත්තක්ෂණේ ඔක්කොම සිද්ධ වෙන්න වෙනවා. ඒක හිතා ගන්න බෑ. දැන් එක චිත්තක්ෂණයක තියා මේ දවස් 10ක ඉඳලවත් මේ මොනවත් වෙලා නැතුව මේ හරි අප්සෙට් එකේ ඉන්නේ. එහෙමත් වෙන්න පුළුවන්. ඒකේ අඩුපාඩුවක් තියෙනවනේ ඒක ඒක එනේන ඥානෙ මේ මමයි වැඩිවේ කියන මෝඩකම තියෙනවනම් ඉතින් ඒක තාකල් පද දෙනවා. කවදා හරි වඩලා වැත්තකට දාන්න ඕනේ මේක වැදුවා ඒක ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය. එහෙමනම් ඊගාවකට ලෑස්ති කරනවා. මේ ඇඩුවේ මමයි කියන අදහස තියෙනවා. සෝවාන් වෙච්ච එකන හරි මේක සෝවාන් උණයි කියලා හිත හිතා ඉඳ පටන් අරගත්තොත් ඊගාවකට ඇවිල්ලා කරන්න අපේ. ඒක ඊට පස්සේ පුංචි කරලා ඊගාවකට යන්න අර මොන්නම දේ ලැබනකම් වුණත් ඒක හරි විශාලයි. ලැබුවට පස්සේ පුංචි. ඒක තියලා තියෙන මුළු ජීවිතේම හැටිම තමයි නිකමට හිතන්න අපි පහේ පන්ති විභාග කරන වෙලාවට කොච්චර ලොකු දෙයක්ද කියලා විභාගේ. වයින් පාස් වෙනවා කිව්වම අපි ගෙදර ඇවිල්ලා කතා කරන්න එපා. අද මට විභාගේ තියෙනවා කියලා අම්මලා තාත්තලා සද්ද දාගෙන දැන් කිව්වොත් එimhe කවුරු හරි පහේ පන්තිට පාස් වෙනවා අයියෝ පහද කියලා හයි. දැන් ඒක දැන් මොකද අපි පාස් වෙච්ච ඉඳා. ඒ අයින් කරන වෙලාවක් එනවා අයින් කරන වෙලාවට ආයෙක උසාක් වේදා ගන්න යන්නත් එපා. ලබන්න ඉසලා පුංචි කරන්නත් එපා. ලැබුවට පස්සේ ලොකු කරන්නත් එපා. මේකට තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. ඉතින් ඕක එකක් දෙකක් කරනකොට ඒ ඉතුරු ඉස්සරහටත් මේ ක්‍රමෙම තමයි. දැන් එහෙම වෙන නාම පෙරතුරු ධර්මදේශනා වෙන්නේ සුපපතින් හා කල්යනි ශාස්ත්‍රයෙන් ගණාගෙන මේක ප්‍රායෝගිකව කරගෙන යනකොට කරන්න කරන්න දැන් පුළුවන් තත්ත්වෙද. ඒක තමයි දැන් මට කරන්න තියෙන කෙනෙක් තේරෙනවා ඒක කරන ඒ ඒ ඉදාට අවබෝධය ලැබිලා තිබ්බ කර්ම වනම ඒක පරණකේදී ඉවර කරලා ඉවර වෙනවා ඊට පස්සේ බලන විට එතන පටන් ගන්න නාම රූප පිළිබඳව මානසික ආදී කරන්න නම් ඒක පච්ච පරිග්‍රහ හේතු මේක ප්‍රතිසම්පාදයේ නියතන පච්ච පරිග්‍රහන ආනන්ද දක්වාම ඉස්සර වෙලා තියෙනවා කියලා එකම පරිණතියේදී එහෙම වෙලා තියෙනවා එතෙන්දම මේ ගිහින් තියෙනවා කියලා ඒක හිතා ගන්න පුළුවන් අවස්ථාවක් දෙන්න පුළුවන් සම්මත ඉස්සලා ප්‍රශ්නේම තමයි මොකක් හරි මේ ප්‍රශ්نين කියවෙන්නේ නැති කොටහක් තියෙනවා. තටමැව්වට තටමන තාලෙම වෙන ඉලියප්පම් මෙරි කරනවා වගේ පිටි සවුත් වෙලා තියෙනවා. ඈ? ඒ කියන්නේ ඔය කියන හදන එක පිළිබඳ නාම රූප පරිච්ඡේදයන් පහළ වෙලා නැහැ. අනිත් ඒවා පිළිබඳ පහළ වෙලා තියෙනවා. ඔය හදන එකත් ඒ නාම රූප දෙක විතරයි. ඕකත් හේතුඵල වශයෙන් ඉවර වෙනවා. ඕක ඔච්චර තටමන්න දෙයක් නැහැ. ඒක නිසා නාම නිසා නාම කියලා දේවල් රූප නිසා රූප පහළ වෙනවා නාම නිසා රූප පහළ වෙනවා කියලා උන්වහන්සේ ධර්ම දේශනා කරලා දෙනවා ඒකත් තේරීගෙන ඒකත් ඒ වෙලාවෙම තේරීගෙන ඒ තමයි පදෙන්ටි ඉවරකවන්න සිද්ධ වුනේ කියලා මට කියනවා නෑ ඒකත් ඉවරනාන තව දිගට ඒ පරියන්ගේ කරන්න බැරි කියලා බලන්න ඕනේ මුළු ටික සකස් කරගත්තා නම් ආයේ අර ගිනි ගන්න දණ්ඩ උපමාව වගේ ගීර ගාලා ගාලා රත් උනායි පස්සේ අද නම් රත් කරගත්තයි කියලා තියලා පහුවෙන්දා ගත්තට ඊයේ රත් කරපේ කාය වැඩක් වෙන්නේ නැහැ නේ. ආයෙ මුලකෙන්ද රත් කරන්න එපා. රත් උනා නම් ගිනිනකම් අතුල්ලන එකයි තියෙන්නේ. ඒ ඒ ඇති උනාගේ අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය එහෙනම් එදාට තේරුම් අරගන්න ඕනේ හැමදාම හරියන්නේ ආපු වෙලාවේ කලදුටුකට වලියකම් කිව්වා වගේ රත් උනා දැක්කනම් ආයෙ තියලා අද යන්තම් අද නම් ඔන්න පච්චේ පරිඥානේ හරි කියලා ඒක හොඳයි නැති එකනට ඒක හොඳයි නමුත් තේරුම් අරගන්න ඕනේ එදා තමයි වැඩ කරන්න ඕනේ දැන් මේ කල හරි. ඒක තිබ්බල කියලා පහුවෙන්ද කියලා පටන් ගත්තට ඒ රස්නේ ආයෙ අන්තවදට හිටින්නේ නැහැ. ලීකොටු දෙක ආයෙ ලීකොටු දෙක පාඩු. ඒ ගත්ත රත් කරපු වෙලාවේ අල්ලගත්ත එක ඉවර කරන්න හදනවා. ඒ කොටස ඒ නාම කොටස එකම පොරතොරට විකාශනයක් හැටියට තමයි වැඩිපුර විකාශනයක් හැටියට තමයි තේරුම් යන්නේ. ඒක කියන්නේ પરම්පරාවක්. මේක මේකට තුම දෙනවා. මේක මේක තමයි සත්‍ය විසුද්ධි ක්‍රමේ පෙන්වන්නේ. එකක් එකට තුරු දෙනවා. ditthi visuddhi citta සීල විසුද්ධි ආවදේව චිත්ත විසුද්ධත්තාය චිත්ත විසුද්ධි ආවදේව ditthi විසුද්ධත්තාය කියලා එකට එකට තුරු දෙන උපනායනය කරනවා එක වෙලාවකට එහෙම පේනවා අනිත් පැත්තට ලොකු එකක් ඇඳලා පුංචි වෙනවා කියලා තේරෙයි ඒකම අනිත් පැත්තත් තේරෙන විශාලක පැතිරිච්ච එකක් පොඩි වෙන එකක් කියලා තේරෙන. වෙලාවක තිබුණ එකක් පැතිරීමක් කියලා තේරෙන. මේ හිතේ සටහන්, මේ හිතේ ආකාර ඔය කියන්නේ නිවනවත් ඕක එකකින් එකක් විස්තර කරන්නවත් බෑ. වෙලාවෙන් වෙලාවට අපි කියන ගන්න නිරූපණ නිදර්ශන මාරු වෙනවා. එහෙමනම් අපි අපිට හෙට ධර්ම දේශනාවෙන් સમાપ્ત වෙනවා වැඩපිළිවෙල. අපි කියන අද 8 වෙනි දවසේ. හෙට 9 වෙනි දවසේ. 10 වෙනි දවසින් තමයි වැඩි ඉවර වෙන්නේ. ඉතින් අපි මේ ධර්ම සාකච්ඡාවෙන් පස්සේ ඉවර කරන්න බලාපොරොත්තු. 3 වෙනකොට ඉවරයි. ඉතින් මේ වෙනකන් මේ වැඩ කරගෙන කෙරුණා. ඒ කියන්නේ බලාපොරොත්තු වෙච්ච තාලට ඒ නිසා අපි ඒ වැඩ කෙරීමට සිද්ධ වීමට උදව්පකාර කළා වූ පේන පින සිළු දෙනාටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මෙහෙම අපිට මේ නියෝගී අනු මේක ලැබිච්ච අනුග්‍රහයක් විදිහට සලකලා ඒ සියලු දෙනාගේම ආදර කරුණාව නිසයි මේ දේ උනේ පෙනින පිනීකටන උදව් කර සියලු දෙනාටම අපි මේ රැස් කර ගන්නවද පින අනුමෝදන් කරවමු. ඒ ඇත්තෝත් සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඥාතීන් දෙමාපියන් බන්දු මිත්‍රාදී සීලෝ ඇත්තෝ අපිත් එක මේ වෙලාවේ නැති වුණාට අනිවාර්යයෙන්ම ඒ ඇත්තන්ට අපිට මේ තේරෙන වටිනාකමෙන් යුක්තව අපිට සාදර හිතින් ආරාධනා කරන්න පුළුවන් මේ කරන උදාාර කුසල් මේවා ගරු කුසල කර්ම කුසල කර්ම ශක්තිය දකින්ද ආහඬ ලැබේවා දැකලා අහලා ඊයත් සාදු කියලා අනුමೋದන් උනේ නැත්නම් ප්‍රයෝජන ලබන්න අමාරුයි. අපි ආරාධනා කරන්නේ අනේ මේ කුසලයේ දකිත්වා දැකලා අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිටත් මේ කුසල කර්ම කරලා ලැබෙන භව සම්පatti, භෝග සම්පatti, උපති සම්පatti අනිවාර්යයි. නමුත් අපිට ඒව එකක්වත් දැබීමේ අපි බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙන නිසා භවභෝග සම්පatti, උප සම්පatti ඉක්මවා ගියා වූ ඒ අසංකත ධාතුව නැත්නම් අවසාන නිෂ්ඨාවම නිෂ්ඨාව පිණිසම මේ කුසලේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා තියාගන්න.